නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදකම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ ලැබිච්ච බුද්ධ ශාසනයෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න බැරි වුණොත් සමහර විට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දිවත් අපිට අවස්ථාවක් ලැබෙන එකක් නෑ. ඒ නිසා වාසනාව කියන එක හැමදේම ලැබෙන එකක් නෙවෙයි. අද ඔන්න ඉර පායනවා. ඉර බැස යද්දී අපි දන්නවා හෙටත් ඉර පායන බව. අද සඳ පායනවා. ටික කලකින් අමාවක එනවා. හඳ නැති රාත්‍රිය. නමුත් අපි දන්නවා ආයේ ලබන පෝයට හඳ පායනවා. පින්වත්නි වාසනාව ඒ විදිහට ඉන්නේ නැහැ. ආයමත් ආයමත් කැරකි කැරකි Taman ළඟට වාසනාව එන්නේ නැහැ. සමහර විට වාසනාව එන්නේ කලාතුරකින් එක වතාවයි. ඒ වතාවේදී වාසනාවට පයින් ගැහුවොත් අපිට ආයමත් ඒ වාසනාව කවද ලැබෙයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. ගෞතම බුද්ධ ශාසනය තියෙන වෙලාවක මනුස්ස ජීවිතයකුත් ලැබිලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඒ උතුම් බණ පදයක් අවබෝධ කරගන්නට බැරි වුණොත් අපිට අහිමි වෙන්නේ වාසනාව. අපි මේ ගත කරන ජීවිතයේ සදාකාලික එකක් නෙවෙයි. ස්ථිර එකකුත් නෙවෙයි. අපිට ඕන ඕන පිළිවෙලට අපි හිතාගෙන ඉන්න විදිහට පවතින එකකුත් නෙවෙයි. ඒ නිසා මේ ජීවිතේ ඇත්ත දකින්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳුවක් හරි අපේ ජීවිතයට එකතු කරගත්තොත් එයාගේ ජීවිතයට වාසනාව එකතු වෙනවා. අන්න ඒකයි මේ අපිට ලැබුණු දුර්ලභ අවස්ථාව. සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් අපිට ලෙඩක් නැති ජීවිතයක් තියෙනවා නම් කොච්චර හොඳද අපිට කරදර නැති ජීවිතයක් තියෙනවා නම් කොච්චර හොඳද අපිට මරණකම්ම සැනසille ඉන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා. කවුරු හරි ලෙඩ සනීප කරනවා කිව්වොත් දහස් ගණන් යන්නේ ඒකයි. නමුත් අපිට ශාරීරිය ගැන විශ්වාස තියන්න බෑ. මේ ගස්ගල් වගේ ඉන්න අය ලෙඩ වෙලා මැරෙන්නේ නැද්ද? ශාරීරිය ගැන විශ්වාස තියන්න බෑ. නමුත් ඕනම දෙයකට මෝණ දෙන්න කියලා හිතාගෙන අපි ජීවිතය අවබෝධ කරගත්තොත් ඒ අවබෝධය සදහටම අපි ළඟ තියෙනවා. අන්න ඒකයි බුද්ධ ශාසනයක තියෙන වටිනාකම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි එක එක්කිනා බලාපොරොත්තු වෙන්න ඕනේ ජීවිත අවබෝධය විතරයි. ජීවිත අවබෝධය කරා යෑමේදී අපි දන් දෙන්න ඕනේ. සිල් රකින්න ඕනේ. භාවනා කරන්න ඕනේ. අපි ජීවිතයට වටිනා දේවල් එකතු කරගන්න ඕනේ. මට මේ ළඟදී පිරිසක් මුණ ගැහුණා. මම ඒගොල්ලන්ගෙන් ඇහුවා සීලය ගැන අවුරුදු 40 50 අය. සීල් ගන්නවා කිව්වා. මං කෝගොල්ලෝ අරගෙන තියනවද සීල්? උදේ 6ට සමාදන් වෙලා පසුදා උදේ 6 වෙනකම්ම ආරක්ෂා කරගත්තා. එහෙම අටසිල් දරන් තියනවද කියලා ඇහුවා. උදේ සමාදන් වෙලා පවුදා උදේ වෙනකම් හොඳට සිහියෙන් සමාදන් වෙච්ච සිල්පද ටික රැකගෙන හිටපු. නෑ කිව්වා. ඉතින් මං ඇහුවා අවුරුදු 40කට මාස 12ව කීයක් තියනවද කියලා. 40ක් තියනවා. මාස 12ව 40ක් තියෙනවා. දවස් 30ව කීයක් තියෙනවද කියලා. එහෙම බලද්දි එක දවසක් නෑ. හරියට සිල් රැකපු. මං මේ නිසා අපි අපියම රවට්ට ගන්න එක අපි අතාරින්න ඕනේ. තමන් තමාව රවට්ටගෙන කවදාවත් ජීවිතය අවබෝධය කරා යන්න බෑ. කාට අවංක නැත තමන් අවංක වෙන්න ඕනේ තමන්ට. ඒකේ තේරුම තමයි අපි ලෝකෙට අවංකයි කියලා කියලා පළක් නැහැ. අපි අවංක වෙන්න ඕනේ කාටද? තමන්ටයි. සිල් ආරක්ෂා කිරීම පුද්ගලික දෙයක්. ඒක තියෙන්නේ මේ ලෝකෙන් නම්බුනාම ගන්න නෙවෙයි. ගෞරව ගන්න නෙවෙයි. සැලකිලි ගන්න නෙවෙයි. ඒක තනිකරම පුද්ගලික දෙයක්. සීලේක පිළිතලා යා දිනු කරගත්තොත් ඒක Tamanට. දානය පුද්ගලික දෙයක්. දානි තියෙන්නේ සමාජෙන් ගෞරව ගන්න නෙවෙයි. භාවනාව තනි කරම පුද්ගලිකයි. එහෙමනම් පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක එක්කෙනා තුළ පුද්ගලිකව දිනු කරගත යුතු දෙයක්. එක එක්කෙනා තම තමන්ගේ ජීවිතය තුළ දිනු කරගත යුතු දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයේ දියුණු කරගන්න තමන්ට ජීවිතය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ජීවිතය ගැන අවබෝධයක් නැත්නම් තමන් මේ ලෝකෙට රැවටෙනවා. තමන් හිතනවා මේ ලෝකේ අපිට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා. ඊට පස්සේ ලාභ සත්කාර ලැබෙනකොට රැවටෙනවා. නොරැවටෙන විදිහට ජීවිතය දියුණු කරන්න නම් Tamanට තියෙන්න ඕනේ ජීවිතය ගැන අවබෝධයක්. ඉතින් ජීවිතය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් දුර්ලභ අවස්ථාවක් අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 2550 කුත් ගෙවුණා. සමහර විට අපි මේ ඉන්න පිරිස අතරේ අපි කී දෙනෙක් උන්වහන්සේව ජීවමානව දැකලා තියෙනවද කියන්න බෑ. නමුත් අපිට රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා සංසාරේ මුණ ගැහුනේ නෑ කියලා කියන්න බෑ. මුණ ගැහිලා ඇති. බණපදයක්වත් අපි ඇහුවේ සංසාරය අහලා නෑ කියලා කියන්න බෑ. අපි සංසාරේ බණපදයක් හරි අහලා ඇති. මොකද එහෙම පින අපේ පිටිපස්සේ තිබ්බොත් තමයි අපිට මේ ජීවිතේ බුදුබණ මුණ ගැහෙන්නේ. සිත පහදවා ගන්න ඕන දේවල් අපිට දැන් ලැබිලා තියෙන්නේ. ඒ අතරයි දුර්ලභ දේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන අපේ හිතේ ඇති වෙන පැහැදීම. උන්වහන්සේ ජීවිතේ උන්වහන්සේගේ ජීවිතේ අනිත් මිනිස්සුන්ගේ සියලුම ජීවිතවලට වඩා දියුණු එකක්. උන්වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 32ක් ඇතුව ඉපදුණු කෙනෙක්. මහා පුරුෂ ලක්ෂණ කීයක්ද? 32ක් ඇතුව ඉපදුණු කෙනෙක්. ආශ්චර්යවත් උපතක් උන්වහන්සේට තිබුණා. කොටින්ම ඒ දරුවා මව කුසේ ඉඳිද්දි තමයි මහමායා දේවී දරු සුරතල් බැලුවේ. දරුවා මව කුසේ ඉඳිද්දි අම්මත් එක්ක කතා කරනවා. ඉතින් අම්මා දරු සුරතල් බැලුවේ මව කුසේදී. මහමායා දේවීට tirdiyak තිබුණා. දරු සම්පත ලැබීම නිසා. ඔබ දන්නා එදා සල්ලුවේ නේදී ඒ අම්මා මහමායා දේවිය සල්වනේ සිරි නරබද්දි දනුන මේ දරුවා ලැබෙන්න හදන්නේ දැන්. එතකොට සල්ගහත් ළඟ හිටියේ. සල්ලත්ත අල්ලගන්න අත ඉස්ස උස මදි. මොකද වුනේ? සල්ලත්ත පාත් වුණා. බලන්න පුදුම. අම්මා හිටගෙන ඉඳිද්දි දරුවා ඉපදුනේ. මහා බ්‍රහ්ම රාජයා ඉස්සල්ලාම පිළිගත්තා. සතරවරන් දෙවිවරු ඊළඟට පිළිගත්තා. මහා මායා දේවිය අතර දුන්නා. පින්වත් දේවිය වාසනාවන්ත දරුවෙක් කියලා. පොඩි බබා දඟලලා බිමට බැස්සා. උතුරු දිශාවට පියවර හතක් ඇවිදගෙන ගියා. අම්මා කෙනෙකුට පුදුමයක් නැද්ද මේකේ? මේ දැන් ඉපදිච්ච දරුවා ඇවිදගෙන යනවා දකින්නකොට. ගාතාවක් කිව්වා. මිනිස් ලෝකේ එච්චර විශේෂයක් උනේ නැහැ. දෙව්ලොව කැළඹිලා ගියා ප්‍රීතියෙන්. දෙවරු සලුපිලි කරකව කරකව විසිල්ග ගහ නටන්න පටන් ගත්තා. අසිත කියලා තාපසෙක් දවල් කාලේ විවේක ගන්න දිව්‍ය ලෝකෙ හිටියේ ගිහිල්ලා. දෙවියන් මේ තාපසයාට හරි පුදුමයි දෙවිවරුන්ගේ මේ විනෝදේ. තාපසයා ඇහුවා දෙවිවරුනි මං දැකලා නැහැ මීට කලින්. මේ වගේ සතුටින් නිල්පී ගිය දවසක් මම දැකලා නැහැ. මොකද්ද මේකේ රහස? තවුසානෙනි අන්න මුළු තුන් ලෝකෙටම උතුම් මැණික තුන් ලෝකේ දකින ඇස ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය අනාගත සම්බුදු රජාණන් වහන්සේ අන්න ලුම්බිනි සල්වනේ ඉපදුනා කිව්වා. අසිත තාපසතුමා දිවි ලෝකේ ඒ මොහොතේ ඉඳලා ඉන්න හිතුනේ නැහැ. මනුස්ස ලෝකෙට සැනකින් ආවා. කලීම් ගියා මාලිගාවට. හරි වයසයි මේ තාපසතුමා අවුරුදු 120ක්. සුද්ධෝදන රජුරවන්ට කියනවා මහරජතුමනි මට තාරංචි වුණා. පුත් කුමරෙක් ලැබුණා නේද? එහෙමයි තාපසතුමනි රජතුමනි මට ආසයි දරුව බලන්න. රජ්ජිරුව දෝතට අරගෙන ගෙනාවා. රත් කොතරම් පාට බබෙක් දෝතට අරගෙන ගෙනාවා දෙන්න රජතුමනි මට තාපසින්නාංශයට කිට් ළඟට ගේනකොට පොඩි දරුවාගේ පය ගින් පැටලුණා තාපසින්නාංශගේ ජටාවේ තේරුණා හොඳ ලකුණ අතට ගත්තා දැන් තාපසින්නාංශේ හොයනවා මහා පුරුෂ ලක්ෂණ. රත්තරන් පාට බබා දිහා බලන් ඉන්නවා. බබාව කිටි කැව්වා. චූටි කට ඇරලා hina වෙන්න ගත්තා. උඩු ඇන්දේ දත් 20ක් තියෙනවා. යටි ඇන්දේ දත් 20යි. මහා පුරුෂ ලක්ෂණ. බබා බලාගෙන ඉන්නවා තාපසින් ආසදියා. නිල් පාට ලොකු ඇස් මහා පුරුෂ ලක්ෂණ. චූටි කකුල අරගෙන යටිපතුල බැලුවා. චක්කවරංකිත රත් සුපාදු. සක්ලකුණෙන් නිතු රතු පැහැයි පායුග. චූටි අත්තරගෙන බැලුවා. දී ගංගුලි දිග ඇඟිලි රත්තරම් පාට ඇඟ අත ගෑවා. දූවිලි රඳින්නේ නැහැ. මහා පුරුෂ ලක්ෂණය. බැලින්නම් මේ පහළ වෙලා ඉන්නේ හැබෑනෙව. මේ කල්පේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ මේ ඉපදිලා ඉන්නේ. hina පහළ වුණා තව් තාපසින්නාන්සිට. රජතුමාගේ අතට දුන්නා. සතුටින් hina වෙලා, නිස්සබ්ද වෙලා බිම් බලාගෙන ඉඳලා අඬන්න පටන් ගත්තා. තාපසින්නාංශේ ඇයි hina වුනේ? රජ්ජුරුවන් වහන්සේ. මේ දරුසිඟිත්තාට කිසි අනතුරක් නැහැ. මම hina වුනේ ලෝකෙට මහා සපතක් උදා වෙනවා. මුන්නාංශේ මේ දරුසිඟිත්තා සම්බුද්ධත්වයටපත් වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය ධර්ම චක්‍රය ලෝකයට පතුරවගෙන යනවා. එතකොට තමුන්නාසේ ඇඬුවේ මට ඒක බලන්න වාසනාවක් නැහැ. මට දැන් වයස අවුරුදු 120යි. මට පින නැහැ. එතකොට මං මැරිලා. අපට ඒ වාසනාව ලැබුණා. අපිට බුදුරජාණන් වහන්සේ වැස් දෙකෙන් දකින්න වාසනාව නැහැ තමයි. නමුත් අපිට වාසනාව ලැබෙනවා දැන් උන්වහන්සේ දකින්න මොකෙන්ද? ධර්මයෙන් දකින්න වාසනාව ලැබෙනවා. ධර්මයෙන්වත් අපිට දැක ගන්න බැරි වුණොත් ආය අපිට දකින්න ලැබෙන එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ කැමති වුණේ උන්වහන්සේ වැස් දෙකින් බලනවාට නෙවෙයි. උන්වහන්සේ කැමති වුණේ උන්වහන්සේ දකින්නවනම් ධර්මයේ තුලින් උන්වහන්සේ දේශනා කළා කවුරු හරි මාව බලන්න ආසනම් එයා මං කියපු ධර්මය අවබෝධ කරගන්න ඕන. මං දේශනා කරන ධර්මයේ කවුරු හරි අවබෝධ කරගන්නවා නම් අන්‍යයා මාව දකිනවා. එමනම් පින්වත්නි අදටත් අපිට බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න පුළුවන්. කුමකින්ද? ධර්මයෙන්. ඒ ධර්මයේ තමයි ආශ්චර්යය. ඒ ධර්මයේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැකපු අය කවුරුවත් සතර පායේ වැටුනේ නැහැ. ඒ ධර්මයේ දැකපු කිසි කෙනෙක් අපායේ ඉපදුනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැකලා ධර්මයේ තුලින් ජීවිතේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරපු අය පිරිනිවන් පෑවා. ඒ ධර්මයේ තුලින් ජීවිතේ දැකපු අය බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. ඒ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දැකපු අය සකදාගාමී වුණා. එක වතාවයි මනුස්ස ලෝකේ ආවේ. ඒ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දැකපු අය සෝවාන් වුණා. ඒ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව දකින්න බැරි වෙච්ච අය සතර පායේ වැටි වැටි යනවා සතර පායේ වැටෙනවා කියන කරුණ සංසාරේ ගත කරන කෙනෙකුට සාමාන්‍ය දෙයක් ඒකේ පුදුම වෙන්න කිසිම දෙයක් නැහැ කිසිම දෙයක් නැහැ ගිය ඉරිදා ගියා සිරසේ උදේවරුේ වැඩසටහනක් මා කරපු බැලුවද ඔබ? හම්බුන්නේ බලන්නනේ. ඒකේ නෝන කෙනෙක් සහභාගී වුණා. එයා පායන්න ගිහලා නූලින් බේරිලා ආපු කෙනෙක් කියන්නේ. මේ ජීවිතේ දරුවෙක් ලැබෙන්න ගිහිල්ලා සිහි නැති කළා. සිහි නැති කරපු ගමන් එයා එකපාරට යට 100 ආවා එතකොට යා ඒ ශරීරේ නැහැ. ශරීරෙන් යා නික්මිලා. හය දිනක් ඇවිල්ලා ඇදගෙන ගියා. ඇදගෙන ගියේ රත්තරන් පාට නිකන් පොළු වගේ වැටිලා තියෙන පාරට. එතකොට යාගේ හිතට වැටුණා මේ රත්තරන් පාට පොළු තමයි නුඹ කරපු පිං. ටික දුරක් යනකොට එතනින් එහාට ඒ පොළු නැහැ. එතනින් එහාට මෙයාව අදිනවා. දැන් මෙයා යන්නේ නැහැ. එතකොට ආකහෙන් හඬක් ඇහෙනවා. අතරපන් ඔය කිනාව අර හය දින අතාරින්නේ නැහැ. ආයෙත් ඇහෙනවා. අතරපිය අතාරින්නේ නැහැ. ආයෙ කියනවා ඕකි පින්කාරියක්. යන්න දීපන්. ආපහු යන්න දීපන්. අතෑරියා. දැන් කියනවා අර හඬ නුඹ කරපු කර්මයක් තියෙනවා. දැන් ගින් විදූපන්. දැන් යන ගිහිල්ලා ආයේ ශරීරෙට එනකොට මෙයාට සිහිය තියෙනවා. දැන් මෙයා ඔපරේෂන් කරන ඔක්කොම මෙයාට දැනෙනවා. විඳවනවා දැන් මෙයා. වේදනාව. ඊට පස්සේ මෙයාගේ බබා අරගෙන මෙයාගේ තුවාලේ කපපු තැන මැහැව්වා. ආයෙමත් මෙයා කයින් එළියට ගියා. ආයෙ අර හය දෙනා අරගෙන ගියා මෙයාව. අරගෙන ගියාම මෙයා කෑ ගහනවා මට යන්න බෑ. ආයෙත් තරහඬ කියනවා අතරපිය. තව පාරක් විඳවන්න තියෙනවා ආයෙ ඵලයක්. යනකට ඔපරේෂන් එක වැරදිලා ආයෙ ලිහනවා දොස්තරවරු. ආයෙ මහුල් ලිහනවා. දැන් යාට ඔක්කොම තේරෙනවා. ඊට පස්සේ මෙයා විඳවනවා දැන්. මෙයාට හොඳට දැනෙනවා කපනවා කොටනවා. ආයෙත් මෙහැව්වා. ආයෙත් ක්‍රියාවේදීට දැන් ගියා. යද්දගෙන යනකොට මෙයාට එළියක් පේනවා. ඒ එළිය ලස්සන එළියක්. මගේ හිතේ ඒකට ඇදලා යනකොට අර හඬ කියනවා ඕක මෙනෙහි කරන්න දෙපා. නුඹට තව මනුස්ස ලෝකෙ ඉන්න කල් තියෙනවා. පින්වත් දරුවෙක් ලැබුණා. ඔන්න ආයේ මනුස්ස ලෝකෙට ආවා. කියන්න කෙනෙක් නැහැ. හැබැයි දොස්තර මහත්තුරුන්ට කිව්වා, ඇහුවා. ඇයි ඕගොල්ලෝ මාව දෙපාරක් ඔපරේෂන් කළේ? ඔයා කොහොමද දන්නේ? මම දැක්කා. බලන්න මේ මරණාසන්න මොහොත. ওই වගේ කී දෙනෙක් යන්නම යනවා ඇද්ද? හොඳට බත් කාලා බුදිනවා හවසේ. මැරෙනවා. උපදින්නේ ගිහින් නිරේ. අපි ගිහින් මිලිමිනී බලනවා. බලලා කියනවා ෂා නිින්ද ගිහින් වගේ මැරිලා තියෙනවා. ඔහොම මැරෙන්නේ නැත්නම් අපට එතකොට අපි ඒක කියන්නේ මොකක් දිහා බලලාද? මලකුණ දිහා බලලා. අපි ඉපදිච්ච තැන දිහා බලලා කියන කතාවක් නෙවෙයි. එයා ඉපදිච්ච තැන දන්නවා නම් බොහෝ දෙනෙක් මැරිලා උපදින්නේ එක්ක නිරේ එක්ක තිරිසං අපායේ එක්ක පෙරේත ලෝකේ ඒක සිද්ධ වෙන්නේ එකක් නිසා ඒ තමයි බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් දැකපු නැති නිසා බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් දැකලා කෙනෙකුට මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා නුවණින් මෙනෙහි කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබුණොත් එයාට විතරයි ස්ථිර වූ ආරක්ෂාවක් තියෙන්නේ. දැන් චුට්ටක් හිතන්න. කී දිනෙක නම් අපාය යනව ඇද්ද? බල්ලු බලල්ලු අතර කී දිනෙක උපදිනව ඇද්ද? මේ මිනිස් ලෝකේ හිටපු අය. ප්‍රේතිව අතර කී දිනෙක උපදිනව ඇද්ද? මේක සකස් වෙනවා. අපි හිතන කියන කරන දේ අනුව කාගේවත් අපේ කාගේවත් අදහසක් නැහැ මරණින් මත්තේ නිරේ උපදින්න. නමුත් අපිට මේ සිහි නැති වෙලා මැරෙනකොට අපි කර්මානුරූප උපදින්නේ නිරේ නම් කවුද බේරන්න ඉන්නේ? සිහි නැති වෙලා මැරෙනකොට අපි උපදින්නේ പ്രേත ලෝකේ නම් කවුද බේරන්න ඉන්නේ? අපි මෙහි මැරෙනකොට අපි උපදින්නේ සතෙකුගේ කුසයක නම් බිත්තරයක් ඇතුලේ නම් කවුද බේරන්න ඉන්නේ? අපිව බේරන්න පුළුවන් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළ ඒ ශ්‍රී සද්ධර්මයට විතරයි වෙන කිසි දෙයකට අපිව බේරන්න බෑ. අන්නේ කාරණේ අපි අවබෝධ කරගෙන ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කිරීමට අපිට උවමනා දෙයක් තමයි චිත්ත ප්‍රසාදය. කුමක්ද උවමනා? චිත්ත ප්‍රසාදය කියන්නේ ශ්‍රද්ධාවට කියන නමක්. චිත්ත ප්‍රසාදය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනයි අපේ චිත්ත ප්‍රසාදය ඇති වෙන්න ඕනේ. එතකොට අපිට හිත පහදින්නේ කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන. මොකද හේතුව? උන්වහන්සේ ওই අපාය ගැන, නිරය ගැන ওই විස්තර කරලා තියෙන්නේ අපි රවට්ටන්න නෙමෙයි. උන්වහන්සේට අපෙන් ඡන්දෙ ගන්න ඕන කමක් නැහැ. උන්වහන්සේ මේ මිනිසුන්ට අපාය ගැන විස්තර කරගෙන ගියේ මේ දේශපාලකයේ ඡන්දෙට ඉල්ලන ක්‍රමයටද? නෑ නෑ නෑ. උන්වහන්සේ වෙන මොකුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිතලාද? නෑ නෑ නෑ. පිරිස මැද්දේ වැජ වෙන්න හිතලාද? නෑ. උන්වහන්සේට ඕන වුණා ජීවිතය ගැන ඇත්ත తත්වේ කියලා දෙන්න. උන්වහන්සේ දැක්ක මේ ජීවිතේ බොහෝ කල දුක් විඳින අය. දවසක් මුගලන් ලක්කන මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් බහිද්දී සිනා ගියා. ලක්කන ස්වාමින් වහන්සේ ඇහුවා "ඇයි ස්වාමීනි ඔබ වහන්සේ සීනහ පහළ කළේ?" දැන් අහන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට අපි යමු. බුදුරජාණන් වහන්සේ ළඟදී ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මං දැක්ක අමෝතු සතෙක්. ඒ සතාගේ ස්වභාවය ගලක් වගේ. යොදුනක් දිගයි. ඒ දැකලා මම කල්පනා කළා මෙහෙම සත්‍යයක් මේ ලෝකේ ඉන්නවද? මම දැක්කම ඊම කෙනෙක්. මොග්ගල්ලාන ওই සත්‍යය මම ඊට කලින් දැක්කා. ඒ පෙරේතේ මම කිව්වේ නෑ මිනිස්සුන්ට මම ඔක කියන්න ගියා නම් ආහපු ගමම්ම පිළිගන්න එකක් නෑ. එතකොට ඒගොල්ලන්ට පව් සිද්ධ වෙනවා. ඒ නිසා මම කියන්න ගියේ නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ දැකපු දේවල් කොයිතරම් ඇද්ද ওই ජීවිත ගැන. ඒ උන්වහන්සේට තිබුණනේ ඥාන. ඒ ඥාණයෙන්නේ බලන්නේ. හරි දුකක් විඳිනවා මේ පෙරේත ලෝක සත්වයෝ. පසුගිය දිනක එක කාන්තාවකට පෙරේතෙක් වැහිලා අපේ අසපුවකට පාර වැරදිලා වෙන තැනක් හොයාගෙන යන ගමන් අපේ අසපුවට ආවා. පොල් ගහයිල නෙමෙයි වෙන අසපුවකට. ඒ බෞද්ධත් නෙමෙයි. ඒ කාන්තාව බෞද්ධ කෙනෙක් නෙමෙයි. දැන් ඇවිල්ලා ඔළුව හොල්ල හොල්ල දැන් ඉති දුඩු වුණා. අපේ ස්වාමීන් වහන්සේලා ඇහුවා කවුද මේ? එතකොට අර පෙරේතයා කියනවා මේකගේ අයියා තමයි මාව පොළු ගහලා මැරුවේ. මේක කිව්වේ කාටද? අර කාන්තාවට. කවුද කියලා ඇහුවා. මම ඒ ගෙදර හිටපු බල්ලා. මාම් පොළු ගහලා මරලා පණයන් ඉස්සරලා මුන් මාව වැල්ලුවා. මං අතාරින්නේ දැන්. දැන් අර දැන් කලින් ජීවිතේ බල්ලා ඊළඟ ජීවිතේ පෙරේතයා. ආටානාටේ කිව්වා. එතකොට තමයි ගියේ. තුර බලන්න මේ ලේසියෙන් යන්නේ නැහැ. ඉතින් අර සිල්ලක් ත්‍රිසක් එකතු වෙලා ආටානාටේ කියපු නිසා සතරවරන් දෙවිවරෙල්ලා දඬුවම් කරાવી. යකඩ පාත්‍ර රත්කොල්ල ඔළුවේ නමාවි. උඹට බේරෙන්න හම්බෙන්නේ අතහැරපී කිව්වා. ඊට පස්සේ ගියේ. අපි කොච්චරනම් ওই විදිහට ජීවිතේ ගෙවන්නේ නැද්ද? දැන් හිතලා බලන්න අපි ආස කරන දේවල් මේ ජීවිතේ අතහැර ගන්න බැරුව අපි ඉන්නව නේද? මේ ජීවිතේ මරුණට පස්සෙත් අපිට ওই ওই සෙල්ලමනේ තියෙන්නේ. ඉතින් මේ නිසා ජීවිතේ හැමතිස්සෙම බර වෙලා තියෙන්නේ දිව්‍ය ලෝකෙ උපදින්න නෙවෙයි. ජීවිතේ බර වෙලා තියෙන්නේ ආයත් මිනිස් ලෝකෙට එන්න නෙවෙයි. ජීවිතේ බර වෙලා තියෙන්නේ නිරේට. තිරිසන් අපායට පෙරේත ලෝකෙට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහ පොළොව වගේ පිරිසක් නිරේ උපදිනවා තිරිසන් ලෝකේ උපදිනවා പ്രേත ලෝකේ උපදිනවා මේ මනුස්ස ලෝකෙට ආයමත් ඉන්නේ නියපොත්තට ගත්තු පස් ටිකක් වගේ සුළු පිරිසක් දිව්‍ය ලෝකෙ ගිහිලා උපදින්නේ නියපොත්තට ගත්ත පස් ටිකක් වගේ සුළු පිරිසක් මහ පොළොව වගේ පිරිසක් පෙරේති වෙනවා නිරේ යනවා තිරිසන් ලෝක යනවා මහා ලොකු දෙයක් කරගන්න ඕනේ හිත පිරියුණාම ඇති හිත පිරියෙන්න ලොකු වෙලාවක් යනවද හිත පිරියෙන්න මොහොතක් යන්නේ අන්න ඒකයි මේ ජීවිතයකට වැදගත් වෙන්නේ හිත පිරිහෙන්නේ නැතුව තියා ගැනීම. බුදුරජාණන් වහන්සේකින් කෙනෙක් ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ඇස කන දිව කය ඇස කන නාසය දිව කය කියක් තියෙනවද එතන? පහයිනේ කොතන තින්නේ ඒවා? අනුන් ළඟද තමන් ළඟද? ඇස කන නාසය දිව කය මේ පහට තියෙන පිහිට මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා ඔය පහට තියෙන පිහිට මනස මනසට තියෙන පිහිට මොකද්ද කියලා ඇහුවා මනසට තියෙන පිහිට සිහිය දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නේද සතිපට්ඨානෙ උගන්වන්නේ. සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිට වීම. සිහිය පිහිටුවීම උගන්වන්නේ වෙන ධර්මයක උගන්වන්නේ නැහැ මනසට පිළිසරණ නැහැ වෙන ධර්මයක. මනසට පිළිසරණ උගන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි. මොකද්ද එතකොට පින්වත්නි මනසට ඇති පිළිසරණ සිහිය සිහිය තිබුණොත් විතරයි අපිට මේ ඔක්කොම කරන්න පුළුවන්. අපේ හිතේ හටගත්තු අකුසල් සිහිය තිබුණොත් විතරයි අඳුනගන්නේ. එතකොට මේ අකුසල් ප්‍රහාණය කරන්නේ සිහිය තිබුණොත් අඳුනගෙන. අපේ හිතේ හටගත්තු හටාරගෙන නැත්තම් කුසල් සිහිය තිබුණොත් විතරයි මේ කුසල් උපදවා ගන්නෙ නැත්තම් නෑ. ආචි කෙනෙක් ඉස්පිරිතාලෙක් ගියා. බෙහෙත් ගන්න ගියේ එන්න බලාගෙන බත් වෙලා ගියා. දොස්තර මහත්තයා කිව්වා යන්න දෙන්න බෑ මෙයාට ගෙදර. අමාරු ලෙඩට. නවත්ත ගත්තා. ගෙදර ඇට කිව්වා කන්න දෙන්නත් බෑ කියලා. ඊට පස්සේ දැන් බලන්න යනවා ආච්චිව. කෑම තහනම්. දරුවන්ට කිව්වා ආච්චි කියන හිටෙන එකට පොළොස් සම්බුලක් එක්ක බත් හදාගෙන වරේ. දැන් ළමයි ගෙනියනවද? නෑ. මිනිබිරි කිරිතේ එකක් හදාගෙන ගියා බෝතලෙට දාගෙන. ආච්චි මේක බිබී කියන උඹලා මාව මෙහෙට ගෙනාවේ කණ්ඩ නොදී මරන්න. දැන් ඔන්න බලන්න ආච්චිගේ හිත වෙනස් වෙන හැටි. මේ හිත හිත ඉඳලා වෙච්ච දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ ඇති කරගත්තු තරහකුත් නෙවෙයි. උඹලම නැති කරනවා කියලා ඇති කරගත්තු වෛරිකුත් නෙමෙයි. හිත වෙනස් වෙන එක දැක්කේ නැති එක. දොස්තර මහත්තයා කෑම දෙන්න එපා කියලා තියන්නේ ආච්චි. මට ඒව වැඩක් නැහැ කිව්වා. මරණසන්න වුණා. හිතපු නැති දෙයක් උනේ. ආච්චි කියනවා මං කන්න ඉල්ලුවා ඉල්ලුවා ඉල්ලුවා. දුන්නේ නෑ උඹලා. බලාපල්ලා මම මෙරළ කරන දේ. දැන් දැන් තරහ ඇතුනේ කවුරු ගැනද? tamunniyම දරුවන් ගැන. මැරුණා මල යක්ෂණයක් වුණා. පේන්නේ එනවා ගෙදරට. දැන් බලන්න මේ කාගේ හිතේද පිළිසරණ නැතුව ගියේ. තමාගේ හිතේ. තමන්ගේ හිතේ තමන්ට තියෙන පිළිසරණ සිහිනුවන බව ඒ ආච්චිට අවබෝධ වෙලා තිබුණේ නැහැ. ඒක අහලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න ලැබුණේ නැහැ. දැන් බලන්න ඒ ආච්චි කරපු පින්කම් ද ඉස්සරහට ආවේ. ඒ ආච්චි සීල් රැකපුවද ඉස්සරහට ආවේ. ඒ මොකද හේතුව? ඒකක්වත් යා අවබෝධයකින් කරලා නැහැ. අවබෝධයක් තිබ්බනම් ඉස්සරහට එන්න ඕනේ සිහිය. මම මේ අල්ලගෙන ඉන්න එක නරක දෙයක්. මට මැරෙන්න සිද්ධ වුණොත් මේවට ආස කර කර ඉඳලා හරියන්නේ නැහැ. මන් නොවැළුණු සිතින් ඉන්න ඕනේ කියලා අවබෝධي ආච්චිට තිබුණේ බලන්න පාඩුව දැන් මලයක් ඉක්ුණාට පස්සේ පින් ගනේද නෑ. මේ පෙරේත තට්ටුවක් තිබ්බොත් විතරක් පොඩ්ඩක් ඇවිල්ලා ඉවකොල්ල යයි. ඒ හිතේ තියෙන්නේ කන බොන එකක් ගැන නෙවෙයි. හිතේ තියෙන්නේ මොකද්ද? පාලි ගැනීමක් ගැන. ඊට පස්සේ හිතේ මේ විදිහට ඉඳලා හිත දියුණු කරන්නත් බෑ දැන්. ඒ කවුද සීය උපද්දවන්නේ ඉන්නේ? පෙරේතයින්ට බණ කියනවද කවුරුවත්? නෑනේ. හොඳට බලන්න හිතලත් මිනිස්සුගේ හිත නමග ගියාම කොච්චර අමාරුද සීඋපද්වල දෙන්න. අමාරු නේද? මේ මෙච්චර දියුණුවේ කියන මිනිසයා දියුණුව කියන මිනිසයාගේ හිතේ අකුසල් අටගත්තාම ඒක නැත් ඒක දුරු කරන්න කියලා උගන්වන්න කොච්චර අමාරුද නොදිනු පෙරේතෙක් කරයිද ඒක කොහි කරන්නද? මනුස්ස ලෝකෙ මෙච්චර අමාරු නම් പ്രേත ලෝකෙ කොහෙත්ම බෑ. ඉතින් ඊට පස්සේ එතනින් චුත වෙලා යයි නිරේ. ඊට පස්සේ යයි මනුස්ස ලෝකේ, තිරිසන් ලෝකේ. මේ වගේ යා කැරකි කැරකි යන්න හේතු උනේ මොකද්ද? Taman තුල හටගත් අකුසල් දැක්කේ නැති එක. දැකලා යකුසල් දුරු නොකරපු එක. ඒකට හේතුව තමයි බුදු කෙනෙකුගේ ධර්මයක් එයාගේ හදවතේ නොතිබුණු එක. එහෙම බලද්දී ජීවිතයේ තියෙන පිහිටට වඩා ජීවිතයේ තියෙන්නේ අනතුරක්. ඒ අනතුර අපි තේරුම් අරන් ඉන්න ඕන වේලාසනින්ම. එහෙම වේලාසනින් තේරුම් අරන් හිටියේ නැත්නම් තමන්ට තමන්ව රැක ගන්න බෑ. තමන්ට තමන්ව රැක ගැනීම හැමෝම කරන එකක් නෙවෙයි. ඒක කරන්න මහා පිනක් ඕනේ. ඒක පුණ්‍යවන්තයෙකුගේ වැඩක්. ඒක අවාසනාවන්ත කෙනෙක් කරන්නේ. හැබැයි පුද්ගලයන්ගේ වාසනාව හොයන්න බෑ. පාසනාව කරන රස්සාවෙන් හොයන්න බෑ. කුලෙන් හොයන්න බෑ. සුනීත කියලා හිටිය සැඩොල් කුලේ තරුණේ ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ වීදිවල දිගට තිබුණේ පෝච්චි වැසිකිලි. වල වැසිකිලි නෙමෙයි. ඒ කියන්නේ වැසිකිලියේ තියෙනවා ඒ පිටිපස්සෙන් තියෙනවා මේ ලංකාවේ තිස්සර තිබුණා ඒවා. බාල්දියා. බාල්දියට තමයි මිනිස්සු වැසිකිලි කරන්නේ. එතකොට මේ අඩු කුලේ එක්කෙනා ඇවිදිලා ඒක තමයි ඒක අස් කරනවා. ඉතින් ඒ ඔක්කොම කදේ තමයි අරගෙන යන්නේ. කදේ අරගෙන යනකොට ඉතින් පලාතම ගඳයි. මොකද මෙයා කරන්නේ එතකොට? මෙයා යන්නේ ඉස්සෙල්ලා සීනුවක් ගගා යන්නේ. කදේ අතට අරගෙන සීනුවක් ගන්නවා. එතකොට මේ කුලවන්තයෝ ටික ඔක්කොම මොකද කරන්නේ? නාය වහගෙන දුවනවා. මේ කාගේ කක්කද ගෙනියන්නේ? ඒගොල්ලන්ගේ එක. දවසක් පාරේ යනවා මෙයා. මගේ රස්සාව මේක. බුදුරජාණන් වහන්සේ වඩිනවා. මෙයා කල්පනා කළා අපේ බිම්බිසාර රජු සරණ ගියපු උත්තමයා රජගහනුවර සිටුතුමාත් සරණ ගියපු උත්තමයා. මහපාරේ මිනිස්සු දෙපැත්තේ වන්දනා කරනවා. අපේ මගේ මේ අසූචි කදත් එක්ක ඔන්න මට මුණ ගැහෙනවා. පස්සෙන් පස්සට ගියා. තාප්පෙට හේතු වුණා. කානුවට බැහැලා වැඳගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ගියා සුනීත ළඟට. ඔළුව බිමට පාත් කරන් වැඳගෙන හිටි රෝස පාට පාති යටිපතුල් තියෙන සිරිපතුල් දෙකක් ළඟට වැඩියා. සුනීත වැඳා. බුදුරජාණන් වහන්සේ කියනවා සුනීත නැගිටින්න. ඒ ස්වාමීනි අනේ මට සමා වෙන්න. මම මේ හීන කුලී කෙනා. තමුන්නාසේලාව නේත්‍රා දෘෂ්ටිය මුණ ගැහෙන්න මට අවසර නැහැ. සුනීතයේකට නෙමෙයි මේ කතා කරන්නේ. ඔය අසූචි කදා අත්හැරලා එන්න මාත් එක්ක යන්න මහාන වෙලා එන්න. අනේ ස්වාමීනි මට ওই බණ පදහන්න කැප නැහැ. අපිට උගන්වන්නේ බණ පදයක් කටින් කිව්වොත් දිව කපනවා කියලා. බමුණු දහම. ඒක අයිති නැහැ සුනීත මේ ධර්මයට. මේ ධර්මයේ තුල මිනිස්සු පිරිසුදු වෙන්නේ ක්‍රියාවෙන් විතරයි. කතාවෙන් නෙවෙයි. ශබ්දයෙන් නෙමෙයි පිරිසිදු වෙන්නේ ක්‍රියාවෙන්. සුනීත ගියා. පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ කියා දුන්න මාර්ගයේ රහතන් වහන්සේ නමක් වුණා. මහා බ්‍රහ්ම රාජයා විෂ්ණු දෙවියෝ බුදුරජාණන් වහන්සේ දැන් දැක්කා. සුනීත ස්වාමින් වහන්සේගේ සිරිපතුල් ළඟ නළල බිම තියලා වැඳගෙන ඉන්නවා. උදානියක් පහල කළා. අරහත්ත්වයටපත් වූ උත්තමයා සැබෑ බ්‍රහ්මණයා කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්ලගන්නේ අවබෝධ වෙච්ච එක්කෙනාගේ කලින් ජීවිතේ ඒ නිසා අපිට අපේ වාසනාව තියෙන්නේ කොහෙද කියලා හොයන්න බෑ. ඒක වයි වාසනාව තියෙන්නේ එක් තමන්ගේ හිත ඇතුලේ තියෙන විශේෂ කුසලතාවයක් මත. ඒ තමයි නුවණින් මෙනෙහි කිරීම. ඒ නුවණින් කල්පනා කිරීම කියන එක අපිට තිබුණේ නැත්තම් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි නුවණින් හොඳට අපි කල්පනා කරලා බලමු. ඇයි අපි මේ සසරේ යන්නේ? අපි මේ සසරේ යන්නේ ඇයි අපි මේ වයසට යන්නේ මැරෙන්නේ කායික දුක් විඳින්නේ මානසික දුක් විඳින්නේ ඇයි අපි ඇයි එහෙම වෙන්නේ? ඉපදුණු නිසා නෙවෙයිද? ඉපදුණු නිසා. ඒ වුණාට අපි ආය ආයමත් කැමති ඉපදින්නමයි. අපිට හිතෙන්නේ මේ ජීවිතේ අපි මේ දුක් දුම්නස් වින්දාට ඊළඟ ජීවිතේ එහෙම එකක් සිදු වෙන එහෙම දුකක් ලැබෙන එකක් නැහැ කියලයි. නමුත් මේ ජීවිතය ගැන කල්පනා කරලා බැලුවාම අපට ඉපදින තාක් මේකට මුණ දෙන්න වෙනවා. ඇයි අපි උපදින්නේ? අපි උපදින්නේ කර්ම විපාක නිසා. කුමක් නිසාද අපි උපදින්නේ? එක ගෙදරක හිටිය මහා අහංකාර මිනිසෙක් 100 කෙනෙක් මලා මැරිලා උපන්න බලු පැටියෙක් වෙලා පුතා දවසක් මේ බලු කුක්ක දැකලා ඒ ගෙදර හිටපු පුතාට හරි ආදරය ඇති වුණා බලු කුක්ක ගැන ගෙදර අරන් ආවා හැදුවා දැන් මේ බලු කුක්ක හැමතිස්සෙම ඉන්නේ අර පුතාගේ පස්සෙමයි දැන් ලොකු වුණා බල්ලා දවසක් බල්ලා දොරකඩට ඇවිල්ලා ඔළුව උස්සගෙන ගාම්භීර විදිහට බලන් ඉන්නවා පරණ පුරුද්දට. බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. එකපාරට බුරන්න ගත්තා. කවුද මේ කියලා බැලුවා. බුදුරජාණන් වහන්සේ දැක්ක යාගේ ජීවිතය ඇතුළේ කලින් ජීවිතේ මේ gedara ස්වාමියා. උන්වහන්සේ කෙලින්ම නම කියලාම කතා කළා. තෝ දෙయ్య නුඹ ඉස්සරත් බිරුවා නුඹ දැනුත් බුරනෝ නේද කියලා එකපාරටම මේ බල්ලට අර නම කියලා කතා කිරීම නිසා එකපාරට එයාගේ ජීවිතේ මතක් වුණා මතක ලොකු කම්පණයකටපත් වුණා නැට්ට හංග ගත්තා කෙලීම කරබාන ගියා කුස්සියට අලුගොඩ තියෙනවා ලිප ළඟ. අලුගොඩේ බුදිය ගත්තා. කවදාවත් යන්නේ නැති තැනක්. හැමදේම බුදිය ගත්තේ හාන්සි පුටුවේ. එදා අලුගොඩේ බුදි. ගෙදර දාසි අහගෙන හිටියා. හරි තරහ ගියා යාටත්. ආවයි පුතා. ආපු වෙලාවේ කිව්වා අද මේ බලු කුක්කට මහා කරදරයක් වුණා කිව්වා. ඇයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බැන්නනේ අපි අර නැති වෙච්ච ලুকু මහත්තයාගේ නම කියලා. බල්ලට රිදුන කිව්වා. බල්ලා බැලුවා නැගිටවන්න බැලුව නැගිටින්නේ. සනීප නෑ දැන් ඌට. කෙලීම ගියා මෙයා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්නේ. තමුන්නාන්සේට මම මේ කියලා යන්න ආවේ. අපේ තාත්තා ගෙනමින් ගෙදර හිටපු බල්ලන්ට කතා කරපු එක සම්පූර්ණයෙන්ම වැරදි කිව්වා. බුදුරජාණන් වහන්සේ කලබල නෑනේ. උන්වහන්සේ අර තරුණයාට කියනවා. තරුණේ ඉවසීමෙන් අහන්න. ඔය තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ ඔබට නොදීපු දේවල් තියෙනවද විශේෂ ඒවා? ජීවත් වෙලා ඉන්න කාලේ රත්තරන් පිඟානක තමයි කෑම කෑවේ. හැබැයි ඒකට මොකක් වුණාද දන්නේ නැහැ. තව මොනවද? මණික් කොබ්බපු රත්තරන් හැරමිටියක් තිබ්බා. ඒකටත් වෙච්ච දෙයක් නැහැ. තව මොනවද? රත්තරන් සිරප්පු දෙක පාවිච්චි කළේ. ඒකටත් වෙච්ච දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒවට වෙච්ච දෙයක් තියෙනවා. ඒව ඔක්කොම එයා හැංගුවා. මම කියන දේ බලන්න කිව්වා අහලා. මේ බල්ලට දෙන්න කිව්ව හොඳට දිය නමුසු කිරිබතක් හදලා කවන්න කිව්වා. බත් කවලා පලසක් මත හාන්සි කරවන්න කිව්වා. ඔළුව අතක ගන්න කිව්වා ආදරෙන්. නින්ද යාගෙන බාගෙට ඇස් වෙහිගෙන ඉද්දී කනට ගොල්ල අහන්න කිව්වා තාත්තේ අර හංගපු දේවල් කෝ හොඳයි මම මේක බලා ගන්නම්කෝ ඇත්තද බොරුදයි කියලා ගියා කිරිවතක් හැදුවා බඩගින්න හිටියේ බල්ලා කිරිබත් පුසුඹට මේක කෑව කාගෙන කාගෙන ගියා හොඳට බඩ පිරුණා හාන්සි කෙරෙව්වා කොළු අතක ගා ඉන්නවා දැන් බල්ලගේ ඇස් දෙක පිය වීගෙන යනවා කන්ට කළ ඇහුවා තාත්තේ හංගපු දේවල් කෝ නිින්දෙන් නැගිට්ටා මේ බල්ලා දැන් ගෙදර කට්ටිය බල්ලා පිටිපස්සෙන් යනවා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා වත්ති කාටවත් හිතාගන්න බැරි තැනක් හාරන්න ගත්තා හාරනකොට කිව්වා මේ උතන තව ටිකක් හාර අඩියක් දෙකක් හාරනකොට මෙන්න එනවා එළියට පිඟාන. ට්‍රම් පිඟාන. තව හාරන්න කිව්වා. හැරමිටිය එනවා. තව හාරන්න කිව්වා සෙරප්පු ජෝඩු එනවා. පුතා බලන් හිටියා බලකුක්ක දිහා. අත් දෙක ඔළුවේ ගහගෙන අනන්න ගත්තා. අනේ මේ මගේ තාත්තට එහෙනම් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඇහුවා ස්වාමිනේ මෙහෙම වෙන්නේ මොකද? සමහරු දුප්පත්. සමහරුන්ට හොඳට සල්ලි පාගේ. සමහරුන්ගේ රූපේ හරි ලස්සනයි. සමහරු බලන්න බෑ කැත. සමහරුන්ට හොඳට ඥාන ශක්තිය තියෙනවා. සමහරුන්ට නුවණ නැහැ. ඇයි ස්වාමීනි මේ වෙනස? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා උපතක් කරා යාන යනදී කම්මස්සකා මානව සත්තා තරුණය මේ සත්වයෝ ඉන්නේ තමන්ගේ දේ හැටියට අන්තිමට සත්වයන්ට තියෙන්නේ තමන් කරපු දේ විතරයි කර්මය කම්ම යෝනි කර්මයේ තමයි උපතක් කරා යනදී කම්ම බන්දු කර්මයේ තමයි නෑදෑයා කම්මපටිසරණෝ කර්මයේ තමයි තමන්ගේ පිහිට. යං කම්මං කරිස්සති කල්යාණං වපාපකං වතස්ස දහයා දායාදු භවිස්සති. යම් කර්මයක් කරන්නේද යහපත් වේවා අයහපත් වේවා ඒක තමයි දායාදේ වන්නේ. අන්න ඒකින් තමයි අපි උපන්නේ. එතකොට මේ ජීවිතේ උපන්න අපි කර්ම රැස් වෙන්නේ නැද්ද අපි අතින්? රැස් වෙනවනේ. එදිර අපි අතින් කෙරෙන්නේ හොඳ විතරද? අපි සිහියෙන් නොසිටියොත් අපි හිතට ඕන ඕන දේවල් කරන්න ගියොත් අපිට පව් රැස් වෙන්න බැරිද? බොහෝ දිනෙකගේ ජීවිතේ අතීතයේ බැලුවොත් පසුතැවෙන දේවල් චුට්ටක් හරි තියෙනවා. නැහැ කියලාද කියන්නේ? අන්තිමේදී යාට මේ පසුතැවෙන දේම අතහැරගන්න බැරි වෙන්නේ. ධර්ම මාර්ගයට ඒක බාධාවක්. ධර්ම මාර්ගය යන කෙනා කරන්න ඕනේ පසුතැවෙන දේවල් සිහි කිරීම නෙවෙයි. පසු නොතැවෙන සීලී පිහිටීම. ධර්මයට පැමිණීමයි. ධර්ම මාර්ගය තුල ජීවිතේ දියුණු කිරීම මේ ජීවිතේදී සෝවාන් වෙන ලැබුණොත් අපේ ප්‍රශ්න වලින් 99.9ක් ඉවරයි බුදුරජාණන් වහන්සේ මුංගට ධර්මයේ පුංචි ගල් කැට හතක් පෙළට තිබ්බා පෙළට තියලා උන්වහන්සේ ඇහුවා විශාල කන්දක් වෙන්නලා මාණෙනි මේ විශාල කන්ද මෙතන තිබ්බ මේ මේ මන් තියලා තියෙන මේ චූටි ගල්කට හත මුංගට තරමේ ගල්කට හත වගේ කී ගුණයක් විශාල ඇද්ද මේ කන්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේකේ විශාලත්වය කී ගුණයක්ද කියලා කියන්න බෑ කිව්වා. ඒ තරම්ම කන්ද විශාලයි. මහණෙනි බලන්න මේ ගල් කෙට හත දිහා සෝවාන් වෙච්ච වෙනකොට කෙනෙකුට ආත්ම භාව හතක් තුළ විඳින්න තියෙන දුක මේ ගල් කෙට හත වගේ. එයා නැති කරපු දුක මහා කන්ද වගේ. එහෙනම් බලන්න 100ට ගානින් ගත්තොත් 100ට දශමයක්වත් තියනොද සෝවාන් වෙච්ච කෙනෙකුට විඳවන්න නෑ නේව. එයන් ප්‍රහාණය කරපු දුක කොතරම්ද? එහෙමනම් මේ ජීවිතේ අපි කන බොන දේවල් වලටත් වඩා අපි ගෙවල් දොරල් වලටත් වඩා අපි අඳින පරිඳින දේවල් වලටත් වඩා අතේ මිටේ තියෙන දේටත් වඩා අපි දැනුගම්කම් වලටත් වඩා සමාජයේ තියෙන පිළිගැනීම් වලටත් වඩා දූදරුවන්ටත් වඩා ගොවිතැන්පත් වලටත් වඩා අපිට වටිනා දෙයක් නෙමෙයි ඒක. ඇයි මේ ජීවිතේ අපිට කාට හරි සෝවාන් වෙන්න ලැබුණොත් එයා දුක් නැති කරලා තියෙනවා 99.9%කටත් වඩා. එයාට විඳවන්න තියෙන බොහොම ස්වල්ප වූ දුකක්. දැන් අපේ ගෙවාපු සංසාරේ ස්වභාවය අපි ඉපදෙන්න පටන් ගත්තේ කවදාද කියලා පටන් ගත්ත තැන හොයන්න බෑ. ඒ නිසායි මේකේ ආරම්භක කෙලවරක් සොයන්න බැරි. මීට ආත්ම භාව ලක්ෂයකට කලින් තමයි මං ඉපදුනේ කියලා කියන්න බෑ. මීට ආත්ම භාව කෝටියකට කලින් තමයි මං ඉපදුනේ කියලා කියන්න බෑ. මේ ආත්ම භාව කෝටි ප්‍රකෝටියකට කලින් තමයි මං ඉපදුනේ කියලත් කියන්න බෑ. ඒ තරම්ම දීර්ඝයි මේ සංසාරේ. අපි කැරකි කැරකි ගියේ මේ දීර්ඝ සංසාරේ කුමක් වටාද? ඇස වටා. කන් දෙක වටා. නාසය වටා. දිව වටා. කය වටා. සිත වටා. අපි මේ ලෝකේ කොයිතරම් දිගට ඇවිදගෙන ගියත් ඇසකන නාසී දිවකය මනස වටාමයි අපි කැරකෙන්නේ. බොරුද? කොහේ ගියත් අතරමං වෙන එක අතරමං වෙන්නෙත් මෙතනමයි. හැබැයි මේ අතරම සාමාන්‍ය ලෝකේ අතරමං ගීමට වඩා දරුණුයි මේක. සාමාන්‍ය ලෝකෙ දරුණුයි. මේ ළඟදී මම පිටරටක ගිහිල්ලා එන ගමන් මට බහින්න සිද්ධ වුණා ඩුබායි වල. වෙන ප්ලේන් එකක මෙහෙට එන්න ඕනේ. ලංකාවේ ගෑණි ළමෙක් අතර මම ලා හිටියා. මරක්කල ගේක වැඩට යන ළමයි. ඉංග්‍රීසි අකුරක් බෑ. දැන් මෙයක් පිටත් වෙලා වැඩට යන්නේ. මෙහෙන් කොහොම හරි තවත් ගෑණි ළමයි ගොඩක් හිටියා. මෙයා හිතුවා මේ ඔක්කොම යන්නේ එක තැනට කියලා. දැන් ඔන්න කොළඹින් පිටත් වෙලා ගිහිල්ලා ඔන්න බැස්සා ඩුබායි වලින්. බැහැලා දැන් ඉතින් මේ ළමයා දැන් මේගොල්ලෝ ඔක්කොම දැන් වේලස්සනේ බැස්ස දැන් තියෙන්නේ කෝච් මේ ප්ලේන් එක තියෙන්නේ 7 7:30ට. දැන් බහැලා දැන් මේගොල්ලෝ පුටුවල් වාඩි වෙලා ඉන්නවා දැන්. එක එක්කිනා යනවා දැන්. දැන් මෙයාගේ හිතේ තියෙන මේගොල්ලෝ යන්නේ මේ බුද්ධ තට්ටුකර කොහේ හරි විවේක ගන්න කියලා. ඒගොල්ලෝ යන්නේ ඒගොල්ලන්ගේ ප්ලේන් හම්බ වෙලා. දැන් මෙයා තනි වුණා. හතමාර වුණා. දැන් මේක ඉංග්‍රීසියෙන් මේගොල්ලෝ මේ නම් කියනවා මෙහෙම. අසවල් එක්කෙනා ඉන්නවද කියලා අහනවා. දැන් මෙයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ප්ලේන් එක ගියා. දැන් මේ ගෙදර මේ මරක්කල ගෙදර කට්ටිය ඒගොල්ලෝ එනවනේ එයාපෝට් එකට. දැන් එනකොට මෙයා ඉන්නවද ඒකේ? ඒගොල්ලෝ හැරිලා යනවා. දැන් මෙයාගේ ඇති සල්ලිත් නැහැ. කියන්න කෙනෙකුත් නැහැ. හොඳ වෙලාවට වෙන රටකින් ආයෙත් හාදු කෙනෙක් කියලා මං එන්න ඉස්සෙල්ලයි හාමුදුරුත් ඇවිල්ලා හිටියේ. දැන් වෙන පිරිසක් ලෑස්ති මෙයාව එක්කගෙන යන්න. මේ හාමුදුරු කෑ ගහලා නවත්තගෙන තිනු නෑ නෑ අපේ මේ දායක කෙනෙකුගේ දුවක් මේ කියලා. මේ ළම හොඳටම බය වෙලා. දැන් ආයේ තියෙන ප්ලේන් එක පහෝදා දවල් දෙකට ඉතින් දුව කොයිවත් යන්න එපා යා ඔතන මේ ඉන්න. කවුරුත් අඬ ගැවුවත් යන්න එපා කියලා නැවැත්තුවා. දැන් පවෝදා දවල් දෙකට මේ ළමයා පිටත් වෙනකොට අර ගෙදර කට්ටිය ඇවිල්ලා ඉඳීද? දන්නවද? එතකොට ඊළඟට අතරමං ඉන්නේ කොතනද? එතන. ඔන්න රට යන්නේ ආයත වෙන දේවල්. ඉතින් මං කල්පනා කළා මෙහෙමත් අතරමං වෙනවා නම් ඒ කොනප්පුට බේරෙන්න බැරි විදිහට අතරමං වෙන්නේ. මෙහෙමත් අතරමං වෙනවා නම් අපි මැරිච්ච ගමන් කොහොම අතරමං වෙනව ඇද්ද? ඇයි දැන් මේ ඇසකන නාසයේ දීවකා මනස තියෙද්දි මේ අතරමං වෙන්නේ? මරණ එකට මේ හයම මනුස්ස ලෝකේ පාවිච්චි කරපු මේ හයම Tamanට නැහැ. එතකොට කොහොම අතරමං වෙනව ඇද්ද? මේ නිසා අතරමන් නොවීමට එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමමයි. අපි අතරමං වුණේ ඇසකන නාසයේ දිවකය මනස වටා අපිට අවබෝධ කරගන්න බැරි වුණා මේ ඇසේ ඇත්ත తත්වේ. කනේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණා. නාසයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණා. දිවේ, කයේ, මනසේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණා. අපි රැවටුණා මේ ඔක්කොම මම කියලා. රැවටුන්නේ නැද්ද? අපි ඔක්කොම රැවටිලා මගේ කියලා හිතාගත්තා. උනේ නැද්ද එහෙම? මට ඕන හැටියට මේවා පවත්වන්න ඕනේ කියලා අපි මේ ඇස කරනාසේ දිවකය මනසට අයිතිවාසිකම් කියාගෙන නැද්ද දැන් අපි? නෑ? ආ මේ අයිතිය තියාගෙන අවබෝධ නොකර මැරුණට පස්සේ ආයිමත් ලැබෙන්නේ මේවම තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක තේරුම් ගන්න. කර්මාන රූපෝ මේක හැදෙන්නේ. අපි ඔක්කොරුම මේ ඇසකනාසයේ දිවකයි මනස ලැබිලා තියෙන්නේ කර්මාන රූපෝ. දැන් අපි විඳවනවා. හැබැයි මේ විඳවිල්ල ඉවර වෙන දවසක් නැහැ. අවබෝධ කරන තුරු මේ ජීවිතේ අපි සංසාරේ හෙලාපු සුසුන් ටික එකතු කරනවා නම් සුලිසුලඟටත් වඩා විශාලයි. සංසාරේ හෙලාපු කඳුළු එකතු කරනවා නම් සෛරයකටත් වඩා විශාලයි. මේ නිසයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මේක අපිට කියලා දෙන්න. ඇයි හේතුව? ලෝකේ වෙන කිසි කෙනෙකුට මේ ස්වභාවය දකින්න බෑ. හැමතිස්සෙම තියෙන ඇත්ත වැහිලා. ඇත්ත වැහිලා තියෙන. ඇත්ත වැහිලා තියෙන මොන විදියටද? බිත්තර කටුවක් වගේ. දැන් හිතලා බලමු බිත්තරයක්. ඔන්න බිත්තරයක් තියෙනවා. දැන් බිත්තරය ඇතුලේ ඉන්න සතාට කටුවෙන් ලෝකේ විවෘතද වැහිලාද තියෙන්නේ? වැහිලා තියෙන. දැන් කටුවෙන් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා නැද්ද? නමුත් මේ ඇතුලේ ඉන්න බිත්තරය ඇතුලේ ඉන්න සතාට ඒ ඇතුලේ තියෙන නිකන් මේ සාරව සාරගතියක් සාරයක් විතරක් නක් සාරුවක් විතරක් නක් ඒ බිත්තර සාරුවට පුළුවන් ද බිත්තරේ කුඩු කරගෙන එළියට එන්න බෑනේ එහෙනම් ඒ බිත්තරේ රකින්න ඕනේ. කිකිලිය බිත්තරේ රකිනකොට රකිනකොට අර සාර සාරු වගේ ගතියට මොකද වෙන්නේ? ඒක ටික ටික හයි වෙනවා. ඊට පස්සේ ටික ටික ඒකෙන් හැදෙනවා සතා. ඊට පස්සේ බිත්තරේ ඇතුලේ සතා මෝරනවා. වෙන්නේ නැද්ද එහෙම? මෝරනවා. ඊට පස්සේ සතාට තවදුරටත් ඒ කටුව ඇතුලේ ඉන්න බැරි යනවා. එතකොට සතාම ඒ සතාගේ තුඩෙන් ඒ කටුව හිල් කරනවා. එතකොට ඒ කටුව පලාගෙන සතාම එළියට එන්නේ නැද්ද? ආනේ වගේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නුවණින් විමසනකොට මේක ඇතුලේ මෝරනවා ජීවිතය ඇතුලේ මොකද්ද මෝරන්නේ සිහිය සිහිය මෝරනවා ඊළඟට මොකද්ද මෝරන්නේ වීරිය මෝරනවා. ශ්‍රද්ධාව මෝරනවා. සමාධිය මෝරනවා. ප්‍රඥාව මෝරනවා. මෝරණකට මොකද වෙන්නේ? අවබෝධ නොවූ දුක්ඛාරය සත්‍යය අවබෝධ වෙනවා. ප්‍රහාණය නොකරපු දුක්ඛ සමුදය ප්‍රහාණය කරන සාක්ෂාත් නොකල දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන නොවැඩූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. චතුරාර්ය සත්‍ය කරා යනවා මෝරණකොට. ලපටි වෙලා මොලොක් වෙලා මෙලෙක් වෙලා තියෙනකොට තමයි යන්නේ ඇත්තේ. අර නොරකපු වික්ටරි වගේ. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕනේ මේ ධර්මයේ තුලට අපි එන්න අපේ හිතේ පැහැදීම ඇති කරගන්න ඕනේ. යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් ඔබ දන්නවනේ සෝවාන් වුණොත් අපේ ප්‍රශ්නේ 99යි දශම 9කටත් වඩා ඉවරයි. ඒ නිසා යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් සෝවාන් වෙන එක්කෙනා තුළ පිහිටන සෝතාපට්ඨියංග කීයක්ද? 8ක්ද 10ක්ද කීයද පිහිටන්නේ? කීයද පින්වත්නි පිළිටන්නේ? 7යි 6යි 3යි 4යි කීයද පිළිටන්නේ? 4ක් පිළිටනවා. සෝතාපන්න වෙන කෙනෙක් තුල පිළිටන හතරේ අපි සමාදන් වෙන්න ඕනේ. සමාදන් වෙලා අපි ඒක පිළිටලා ඉන්න ඕනේ. පළවෙනි එක තමයි සෝවාන් වෙච්ච කෙනෙක් තුල පිහිටනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි. කාටවත් වෙනස් කරන්න බැරි. ඒකට මොකද්ද කියන්නේ? නොසෙල්වෙන පැහැදීම. මොකද්ද මේ පැහැදීම? සොලොන්න බෑ ඒක. සොලොන්න පැහැදීම කියන්නේ මේකයි. කෙනෙක් කියනවා ආන බුදුරැස් විහිදෙනවා. එතකොට මෙයා දූගෙන යනවා බලන්න. ගිහිල්ලා ඇසුත් ලොකු කරගෙන කටත් ඇරන් ඔන්න බලනවා. බල්ල හැබෑනේ ඉන්නම්. අනිත් එක්කෙනා කියන සාදු කියපන්. ඔන්න දැන් සාදු කියනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් කියන ඔය බොරු. එතකොට එයා ඒ පැත්ත ගන්නවා. ඒ පැත්ත අරන් කිය එයාත් කියනවා ඔය බොරු. එතකොට එයාගේ පැහැදීම තිබුණේ අනුන්ගේ කීම් මතද තමන්ගේ අවබෝධයක් මතද? අනුන්ගේ කීම් මත පහදලා නොසිල්ලෙන පැහැදීමක්ද ඒක? දැක්කනේ යකි පැහැදීම සිල්ල වෙන්නේ නැද්ද? මට කෙනෙක් කිව්වා මං එතකොට ලංකාවේ හිටියේ නෑ. මට කිව්වා ස්වාමීනි හරි ආශ්චර්යයක් වෙනවා ලංකාවේ. මොකද්ද? බුදු රැස් වීදිනා මං කො මහත්ය මං පිළිගන්නවා ඒක. මං ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මං බුදු රැස් දැකලා තියෙනවා. මං ඉස්සර අවාරය යනවා ශ්‍රීපාදේ. එදා මං දැක්ක සිරිපාද පාද පත්මින් රැස් වී දෙනවා. මං පිළිගන්නවා කිවෝක. මං මම සරණ ගියේ විද්‍යාව නෙමෙයි මං සරණ ගියේ බුදුරජාණන් වහන්සේ වෙන්නේ. මට කිසිම ගැටලුවක් නැහැ. මං කිව්ව හැබැයි මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවද්දී මං හැමදේම බුදුරැස් දකින්නවා කිව්වා. ඕක උනේ තෙරුවන් කෙරෙහි පැහැදීම අඩුවැයට බුදුරජාණන් බුදු පිළිමෝලින් රැස් වීදින්න ගත්ත මේ හිත පහදවන්න කියලා. ඒකටත් පයින් ගැව්වා. ඒකටත් පයින් ගහගත්තා. ඒ වාසනාවක් නැති කරගත්තා. මම නම් හිත වොඩක්වත් වෙනස් කරගත්තේ නෑ. මන් නෝනින් කල්පනා කළා හැබැයි. මම බැලුවා මේක මාරේකුගේ වැඩක් වත්ද? කල්පනා කරාම නෑ. ඇයි කවදාවත් මාරයා මැදිහත් වෙලා නූපන් ශ්‍රද්ධාව නූපන් පැහැදීම උපදවන්න උදව් කරන්නේ නෑ. එහෙනම් මේක මාරේකුගේ වැඩක් නෙවෙයි. එහෙනම් මේක දේවානුභාවයක්. මම බැලුවා නෑ දෙවියන්ට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨයිද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේක බුද්ධානුභාවයක්. හිත පහදවා ගත්තා මං. මං දැක්කෙත් නෑ මේ බුද්ධ රශ්මිය. මං හිත පහදවා ගත්තා. ඔන්න බලන්න එතකොට මොලේ තියෙන කෙනෙකුට හිත පහදවා ගන්න බැරිද? ඒක තියෙන්න ඕනේ Taman තුල නුවණින් විමසලා තේරුම් ගන්න. මේ එක එක්කෙනාගේ කතාවල් වලට අහු වෙලා තව කෙනෙක් කියන මොන බුරුද? ওই කහයි රතු එකතු වුණාම පේන එකක් නෙවෙයි. එතකොට දැන් එයාගේ පැහැදීම තියෙන එක එක්කෙනාගේ කියුම් මත. එතකොට ඒක සෝතාපට්ටි අංගයක්ද? නෑනේ. අන්න එතකොට යාගේ පැහැදිලිම තියෙන එක එක්කිනා කියන කියන දේවල් වලට. ඉස්සර මට ওই බුදු පිළිම වහන්සේලා ගැන මම මේ ඇත්ත කියන්නේ මෙච්චර අනුභවයක් තියෙනවා කියලා මට හිතුනේත් නෑ. මට හිතුන්නේ ඒක. මං කල්පනා කළා මේ වැලි සිමෙන්ති ගල් එකතු කරලා හදන දේ තුල ආනුභවයක් තියෙන විදියක් නෑ. නමුත් මට හිතන්න මගේ ඇස් සරුණා එක තැනක. ඒ තමයි සුනාමි. මහා මුහුදු රැළ වේගෙන් එනවා පෙරලගෙන. කෝච්චි පෙට්ටි රෝල් වෙලා යනවා පාංගිඩි වගේ. රේල් පාරවල් ඇඹරිලා යනවා ලනු ඇඹරෙන්නේ නැහැ. පුංචි බුදු පිළිම ඉතුරු වෙලා තියෙනවා. මම මේ බුදු පිළිම දිහා බලලා හිතුවා අපි හිතනවට වඩා බුද්ධානුභාවයේ මහා ආශ්චර්යය. ඒක මට මතක තිබුණා. මේ බුදුරැස් වේදනා කියම මට ඒක මතක් වුණා. මම පිළිගත්ත බුදුරැස් වේදීම මං අනුමෝදන් වුණා. එතකොට දැක්කද වෙනසද? නමුත් ඒක අනුමෝදන් වෙච්ච නැති අය හිටියේ නැද්ද? එක එක්කෙනා කියන කියන විදිහට සැක කරපේටි හිටියේ නැද්ද? මම සද්දාව පිටුවාගෙන තියෙන එක එක්කිනාට ඕන හැටියට වෙනස් කරන්න නෙවෙයි. අන්න එහෙනම් ඔබේ සද්ධාව තියෙන්න ඕනේ තේ විදිහට නේද? මේ එක එක්කිනා කියනකට පහදින්නයි එක එක්කිනා කියනකොට අපහදින්නයි ගියොත් ඒ සද්ධාව ඔබ තුල තියෙන එකක් නෙවෙයි. ඒක අනුන්ගේ එකක්. ඒක තියෙන්න ඕනේ අනුන්ගේ එකක් හැටියට නෙවෙයි. එහෙම නෙමෙයි තියෙන්න ඕනේ එහෙනම් තමන්ගේ පිහිටපු ශ්‍රද්ධාවක් හැටියට ලෝකයේ කිසි දෙවි කෙනෙකුට සලවන්න බැරි වෙන්න ඕනේ. මිනිස්සෙකුට විතරක් නෙමෙයි. නමුත් ඔබ දැන් බොහෝ දෙනෙකුගේ ශ්‍රද්ධාව මේ රූපවාන් වැඩසටහනකට සලවන්න පුළුවන් නේ. බැරිද? පුළුවන් නෙමේ පත්තර කෑල්ලකට හොලවන්න. පත්තරයක දැම්මොත් එම ඔය බොරු. ඔන්න ඊට පස්සේ යාගේ ශ්‍රද්ධාව ඉවරයි. රූපවාහිනිය කිව්වොත් එම ඔය බොරු. පැහැදීම ඉවරන යාගේ. පැහැදීම තියෙන්නේ මේ එක එක්කිනාට හොලවන්න පුළුවන් විදිහට නෙමෙයි. කිසි දෙවි කෙනෙකුට කිසි මාරයෙකුට කිසි බ්‍රහ්මයෙකුට කිසි ශ්‍රමණ බ්‍රහ්මණයෙකුට ලෝකෙ කිසිවෙකුට සලවන්න බැරි පැහැදීමකට එන්න ඕනේ. අන්න ඒක මොකද්ද? සූතාපට්ටි අංගයක්. ඊළඟට එන්න ඕනේ පැහැදීම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන ආයේ කිසි කෙනෙකුට සලවන්න බැරි පැහැදීමකට එන්න ඕනේ. නොසෙල්වෙන පැහැදීම. ඒකට මොකද්ද කියන්නේ? නොසෙල්වෙන පැහැදීම කියලා. නොසෙල්වෙන පැහැදීම Tamanට ඇති වුණා නම් ඒක Taman දන්නවා. තමන් දන්නවා තමන්ගේ පැහැදීම පිහිටපු එකක් කියලා තමන් තුල. ආයෙක කාටවත් සලවන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ පින්වත්නි එකම එක දෙයක් කරා අපව ගෙන යන්නයි. මොකද්ද එකම එක දේ? චතුරාර්ය සත්‍ය අවබෝධය කරා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ඇහුවා ආම්දුර කෙනෙක් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස යම් හේකින් අවිද්‍යාව දුර වෙනවා නම් විද්‍යාව උපදිනවා නම් ඒ වෙනුවෙන් නැති කළ යුතු එක දෙයක් තියෙනවාද බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව අවිද්‍යාව දුර වෙනවා නම් විද්‍යාව උපදිනවා නම් ඒ වෙනුවෙන් නැති කල යුතු එකම එක දෙයක් තිබේ එනම් අවිද්‍යාවයි බලන්න උත්තරي ලස්සන තේරෙනවද කියන එක තේරුන්නේ නැහනේ 100න් අහන්න ආයේ අර වික්ෂු ඇහුවා ස්වාමීනි අවිද්‍යාව දුර වෙනවා නම් විද්‍යාව උපදිනවා නම් ඒ වෙනුවෙන් නැති කළ යුතු එක දෙයක් තියනවාද? බුදුරජාණන්සේ දීපු පිළිතුරේ මොකද්ද? අවිද්‍යාව දුරු වෙනවා නම් විද්‍යාව උපදිනවා නම් ඒ වෙනුවෙන් නැති කළ යුතු එකම එක දෙයක් තිබේ. එනම් අවිද්‍යාවමයි. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම විද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. සයන්ස් කියන්නේ මොකද්ද? විද්‍යාව පරිවර්තනී වැරදි. සයන්ස් කියන්නේ විද්‍යාව නෙවෙයි. ලෝකේ තියෙන විද්‍යාව එකයි. විද්‍ය විද්‍යා උපතතං සිට්ඨා විද්‍යාව ඉපදීම ශ්‍රේෂ්ඨයි. විද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට සයන්ස් වලට නෙවෙයි. ලෝකේ සයන්ස් කියලා කියන එක සිංහලට තේරුවොත් මෙන්න මේකයි. සදාචාරයක් නැති අවසන් නොවන පරීක්ෂණය. ඔන්න සයන්ස් කියන එකට තේරුම. සදාචාරයක් නැති අවසන් නොවන පරීක්ෂණ කරන්න කියලා තමයි ඔවුන් ওই ආයුධ හදන්නේ කියලා කරන්නේ නැතුව. පේන්නේ නැද්ද? දැන් මේ දියුණුවේ කිප විද්‍යාවටමයි නේද මිනිස්සු බය වෙලා ඉන්නේ. දැන් මේ පරීක්ෂණ වල ඉවරයක් තියනවද? ඉවරයක් නැහැ අනාගතේ මිනිස්සු ගෑනු කරන්නේ කොහොමද කියලා පරීක්ෂණ කරයි. ගෑනුන්ව මිනිස්සු කරන්නේ කොහොමද කියලා පරීක්ෂණ කරයි. ඉවරේ එකම විදිහේ جوړු හදන්නේ කොහොමද කියලා පරීක්ෂණ එක. ඉවරේ සදාචාරයක් තියනවද? නෑනේ. ඒ මොකවත් නෑ. විනයක් තියනවද? ඔය කියන විද්‍යාවට? නෑනේ. විනයක් නෑ. ඔය ඔයකින් විද්‍යාවට තියනද මානව දයාව? නෑ. ඒ මුකුත් නෑ. ඕක ගිහිල්ලා ගිහිල්ලා දරුණු ආයුධ හදන්න පටන් ගන්නවා අනාගතයේ ඔය පිරිස එකතු වෙලා. දරුණු වෙනවා. රාග, දේශ, මොහ උත්සන්න වෙනවා මේ විද්‍යාවෙන්. ප්‍රහාණය වෙන්නේ ඒවා. ඒ නිසා ඒකට විද්‍යාව කියන වැරදි. ඒක සරණ ගියොත් එයාට මේ ඇත්ත විද්‍යාවත් අහිමි වෙනවා. සැබෑම විද්‍යාව තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ චතුරාරි සත්‍ය ධර්මය. ඒ චතුරාරි සත්‍ය ධර්මයේ කෙරෙහිමයි සිත පහදින්න ඕනේ. දැන් සමහරුන්ට අපි කියනවා මේ නිරේ ගැන තිරිසං අපාය ගැන. එතකොට කියනවා ඒගොල්ලෝ නෑ නෑ නෑ නෑ නෑ. තාම ඕවා විද්‍යාවෙන් හොයාගෙන නෑ තාම ඔප්පු කොල්ල නෑ. එහෙනම් ඔප්පු ඔප්පු කොල්ල නෑ කියන්නේ මොකද මේ? සුද්ධ බුදු වෙනකම් බලන් ඉන්නවා මේගොල්ලෝ. ඇයි ඕකට කියන්නේ හීනමාන කියලා. පරාදීනකම කියලා. ඇයි සරණ ගිහින් තියෙන කාවද එතකොට? බටහිර සුද්ධංව. නිරේගෙන තාම හොයාගෙන නැහැ කියන ඕක කතා කරන් දෙන්න එපා කියන ඔය ගැන දැම්මම. විද්‍යාඥයෝ තාම මේ ගැන පරීක්ෂණ කළා නැහැ කියනවා. ඒතර විද්‍යාඥයෝ බුදු වෙන එකන් ඉන්නේ කවදාවත් බුදු වෙන්නේ නැහැ මිනිස්සු. ඔන්න ඇත්ත. ඒ නිසා කවදාවත් මේ දරුවන්ට මං කියන්නේ පටලව ගන්න එපා. සයන්ස් එක්ක ඇත්තම විද්‍යාව පටලව ගන්න එපා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව. උන්වහන්සේගේ විද්‍යාවේ පළවෙනි විද්‍යාව තමයි අතීතය ගැන ඇති අවබෝධය. මේ මේ මේ සයන්ස් වලට අතීත කතාවක් නෑ. අනාගතය දන්නේත් නෑ. ඉතින් මේ මොන හරි පොඩ්ඩක් හොයාගෙන තියෙන ඕන එකක් නම් හොයාගත්තේ ඇත්ත නේද දන්නෙත් නෑ කවුරුවත් මොකද්ද නවග්‍රහයන්ගෙන් දැන් එකෙක් නේද ඉවරයිනේ දැන් හරි වැඩි දැන් පූජාවල් තියන්න වෙන්නේ අටක් ග්‍රහයන්ට අපි වේලාසෙනින් අතෑරී කී වාසී බල නේද එතකොට අන්නේ වුණනම් ඉතින් ඒකේ පැටලෙවි පැටලෙවි යනවා. බුදුරජාණන් වහන්සේගේ විද්‍යාවේ පළවෙනි විද්‍යාව තමයි අතීතය ගැන තියෙන අවබෝධය. ඒකට කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. පෙරවිසූ කඳපිලිවෙල දකින නුවණ. අතීතය ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ආශ්චර්යයි. ආශ්චර්යයි. එක රහතන් වහන්සේ නමක් හිටියා. ගොඩක් වළඳන්න ඕනේ. ඉතින් අනිත් අය දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක් කියලා. සමහර ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ වළඳනවා කියලා බලන් ඉඳලා කල්පනා කරනවා. ඔය ඔය ප්‍රමාණ දන්නේ නැව. වළඳන වැළඳින්ද? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර වික්ෂුන් වහන්සේට වැළඳිල්ලේ සීමාවක් නැහැ. එන්න කියන්න කිව්වා. ඇත්තද භික්ෂුව ඔබ මේ වළඳනවා කියන ඕනවට වඩා ස්වාමීනි මං ওই වළඳන්නේ ওই ටිකයි කිව්වා. ඔය නියම විදිහට බඩ පිරින්න ගත්තා නෙමෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ බැලුවා අතීතයේ බලලා භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මේ භික්ෂුවට මුක්කවත් කියන්න එපා. මේ රහතන් වහන්සේ නම. මේ තියෙන සසර පුරුද්දක්. අවුරුදු ආත්ම 500ක් මෙයා ඇති. ඔන්න සංසාරය ආපු හැටි. කවුරුත් දන්නේ ආපු ගමන අන්න විද්‍යාව. එක මිනිසෙක් හිටිය ගමක මහා ආඩම්බරකාරයා. කල්පනා කළා කවුරුවත් මෙරිච්ච තැනක මගේ මිනිහ වල්ලන්න ඕනේ. තමන්ගේ විශාල වත්තේ ඇවිද්දා. මුල් බහැපු නුගයක් තියෙනවා අවුරුදු 100 ගානක් පරණ. මෙන්න මෙතන හොඳයි මාව වල්ලන්නේ. සේවකේ ළමයි ඒක සුද්ධ කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතනට වැඩියා. මොකද පින්වතුනි කරන්නේ? ස්වාමීනි මම මේ කවුරුවත් නොකරන දෙයක් කරන්න හිතුණා. මොකද්ද? මං කල්පනා කළා මගේ මිනිය කිසි කෙනෙක් වලදාපු නැති තැනක වලදාන්න ඕනේ කියලා. ඉතින් මම මෙන්න මෙතන තෝරගත්තා කිව්වා. ගහ දිහා බලලා කියනවා මෙයා ස්වාමීනි බලන්න මේ ගහ. මෙතන නම් අවුරුදු 10 ගණන් කවුරුත් වලද මල නැහැ. බුදුරජාණන් වහන්සේ අහන පිංගුතුබේ නම මොකන්ද? නම කිව්වා. උන්වහන්සේ හිනහ පහල කළා. "එයි ස්වාමීනි. පිංගුත ඔබ ඔය නමින් ඔතනම 14000 වතාවක් වල දාලා තියෙනවා." ඔන්න ආපු සසරේ හැටි. ඔන්න විද්‍යාව කියන්නේ ඕකට. ඕකට විද්‍යාව කියන්නේ. තව කෙනෙක් හිටියා. මුළු ඇඟේම කුෂ්ඨයක්, දඩයක් දාලා සනීප වෙන්නේ නැහැ. අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක්. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට දැන් මෙයා හිඟා කකා ජීවත් වෙන්නේ. කෑම ටිකක් හොයාගෙන යනකොට බන කියනවා සෙනඟ වට කරන්. මෑ හිතුවේ කන්න දෙන්න තැනක් කියලා. පැත්තකින් වාඩි වුණා මෙයා. දැන් ඉතින් ආපු එකේ කමක් නැහැ. බන චුට්ටක් අහලා මං යනවා. වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ දැක්කා එදා අද මේ ධර්මය අවබෝධ කරන්නේ අර කුෂ්ඨ රෝගියා. ධර්මයේ කිව්වා අවබෝධ කළා යා චතුරාර්ය සත්‍යය. පිටත් වුණා. අනේ හරකෙක් කෙන්න මල. නිදා පිපිටියා වගේ සුගතිය උපන්නා. ස්වාමීනි මොකද මේ මිනිස්යාට මේ කිසි බේතක් හේතක් කරගන්න විදියක් නැතුව ඇඟ පුරාම දදයක් දාලා ඇවිද ඇවිද ගියේ. අන්න විද්‍යාව මත වෙනවා පෙරවිසු කඳ පිළිවෙල දකිනා නුවණ මහණෙනි එයා අරගෙන ආපු දෑවැද්දේ එක කිව්වා. ওই පුද්ගලයා මේ රජගහනුවර හිටිය සිටුවරෙක් වෙලා දවසක් එයා අස්ස කරත් නෙගල යනවා. තගරසිකී කියන බුදුරජාණන් වහන්සේ පාරේ පිණ්ඩ පාති වඩිනවා. ඉරිච්ච සිවුර පොරෝගෙන. දැන් මෙයා අස්ස කරත් යනකොට මෙයාට මාන්නේ හිතට ගත්තා. දුරදිග බැලුවේ නෑ වචන පිටකොලා. අර පසේ බුදුරජාණන් වහන්සේ දිහා බලලා මෙයා කියන ඔච්චමට මොකාද මේ කුෂ්ඨය කියාගෙන ගියා. කර්මය එකතු වුණා. උපතක් කරා ගියා. නිරි. විඳෝල විඳෝල මනුස්ස ලෝකෙට ආවා. කර්මයෙන් ගිනා වයාව මනුස්ස ලෝකෙට කුෂ්ඨ රෝගී. බලන්න ඒ අතීතේ දැන් දන්නේ කවුද? ආන්න විද්‍යාව. බුදුරජාණන් වහන්සේට පුදුම විදියට මේ මිනිස්සුන්ගේ අතීතය පේනවා. ඒක පළවෙනි විද්‍යාව. හිත පහදවා ගන්න ඕනේ විද්‍යාවට. උන්වහන්සේ ළඟ තිබුණ දෙවන විද්‍යාව චුතූපපාත ඥානේ මොකද දෙවන විද්‍යාව ඔව් කර්මානුරූපෝ සත්වයන් චුත වෙන ආකාරය දකිනවා කර්මානුරූපෝ සත්වයන් උපදින ආකාරය දකිනවා එහෙනම් පින්වත්නි අපි චුත වෙන්නේ කර්මානුරූපව අපි උපදින්නේ කර්මානුරූපව බුදුරජාණන් වහන්සේ මේක හොඳට දකිනවා කර්මානුරූපව චුත වෙනවා කර්මානුරූපව උපදිනවා මේක පෙනිපෙනී බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක අවබෝධ කරගන්න බැරි වෙච්ච අය සුනක්කත් කියලා කෙනෙක් උන්වහන්සේ ළඟ පැවිදි වුණා ලිච්ඡවි කෙනෙක් දවසක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න පැවරුනේ මෙයාට ඔන්න දැන් S2කින් බුදුරජාණන් වහන්සේ දකින්න උපස්ථාන කරනවා නමුත් හිත පහදවා ගන්න වාසනාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ මෙයා යනවා. යනකොට දැක්ක තාපස කෙනෙක් ගලක් උඩ ඉන්නවා. ඇඟේ නූල් පොටක් නැහැ. වාඩි වෙලා ඉන්නවා. එරෙමිනිය ගොතාගෙන. දැකලා දැන් මෙයා යනවා දැන්. ඒ තාපස දිහා බල බල කල්පනා කර කර යනවා. ආන්න රහතන් වහන්සේලා ආන්න වර්තමාන මිනිස්සුම රවට්ටන්න හරි ලේසියි හිටපෙගම මිනිස්සු දුවන්නේ නැද්ද ඔය දුවනෝනේ ආන් අතන්ට යමල්ලා කියලා ආන් රහතන් වහන්සේලා කීකේ දැන් මෙයා යනවා කාගේ පිටිපස්සේ නෙමෙයි යන්නේ බුදුරජාන් වහන්සේ පිටිපස්සේ මේ මහානත් වෙලා බුදුරජාන් වහන්සේ නැවතුණා සුනක්කත් දිහා හැරුණා. බැලුවා. කතා කළා. සුනක්කත් ඔබ සිවුර පුරෝගෙන ශ්‍රමණ ශාක්‍ය පුත්‍රය කෙරෙහි පෙනීඳ ඉන්නව නේද කියලා ඇහුවා. "ඒ ස්වාමිනේ මහන්නේ දැන් ඔබ හිතුවනේ අර කෝරක් කත්තිය දිහා බලලා ආනට හතන් වහන්සේලා කියලා ඇයි ස්වාමීනි අනුන්නේ අරහත්ත්වයට තමුනා සීරිසියාද? දැන් මේ කාගෙන්ද අහන්නේ? අන්න බලන්න මේකෙන් හොඳ හොඳ සිද්ධියක් තේරුම් ගන්න පුළුවන් තැනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟ හිටියත් උපස්ථාන කළා පිටිපස්සෙන් ගියත් කවුද කියලා ධර්මයේ තුලින් තේරුම් ගත්තේ නැත්තම් පළක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා හිස් පුරුෂයෝ අනුන්නේ අරහත්ත්වයට මට ඉරිසියා කරන්න ඕනකම නැහැ. ඔය පුද්ගලයා රහත් මගට බහැපිය කෙනෙකුත් නෙමෙයි රහතන් වහන්සේ කෙනෙකුත් නෙවෙයි. තව දවස් 7ටයි ওই පුද්ගලයාට ආයුෂ තියෙන්නේ. තව දවස් 7කින් ওই පුද්ගලයා කාල වැඩි වෙලා මැරෙනවා. හිස් මුරුත් ඇතිලා. එතකොට මේ පුද්ගලයාව ගිහිල්ලා බීරණ තම්බක කියන සොහනට ඇදගෙන යනවා. ඊට පස්සේ මේ පුද්ගලයා මරණින් මත්තේ නිරේ උපදිනවා. අන්න විද්‍යාව. නිරේ උපදිනවා. ඔය ඔක දැනගන්න ඕන නම් සෝනට ගිහින් අර මලමිනියට තට්ටු කරන්න. මලමිනිය නැගිටලා උත්තර දෙයි කිව්වා. දැන් මෙයා මේක හිතට ගත්තා. කවුද? සුනක්කත්. හිමීට කරබාන දැම්මියා යන බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ ගින් හිමීට පාත්‍රයේ තියලා පැන්නා. පැනලා පිටිපාරෙන් ওই පඳුරු වාස්යෙන් පැනගෙන පැනගෙන කැලෑවෙන් පැනගෙන ගියා ආයේ අර තාපසයා ළඟට. කෝරක්කත් ළඟට. ගිහිල්ලා දන ගහගෙන කිට්ටු වුණා. කිට්ටු වෙලා කියනවා තමුන්නාංශයට මම බොහොම පැහැදුනා. හරි හෙලිවිලි තවසට මේ කියන්නේ. තමුන්නාංශයට මම බොහොම පැහැදුනා. මම මේ කාරණාවක් මතක් කරන්න ආවේ. මොකද්ද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අනාවේකයක් කිව්වා. ඕක සිද්ධ වෙන්න දෙන්න එපා. දැන් අර ඔළුව පාත් කරලා සුනක් අත්තට කන කිට්ටු කරලා ඇහුවා මොකද්ද තමුන්නාන්සේ තව දවස් 7 දවස් 7යි තමුන්නාන්සිට ආවිස මැරෙනවා මක් වෙලාද මැරෙන්නේ කාල වැඩි වෙලා විස්මෘත ඇතින තමුන්නාන්සිට ඕක වෙන්න දෙන්න එපා එතකොට අපි එකතු වෙලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ කතාව බොරු කරමු ඕන්න සිවුරු දාගෙන හිටපුවා ඒ කාලේ. දැන් මෙයා හිතට ගත්ත මේක කවුද? කෝරක්කත්ති අර තාපසයා. හිතට අරන් කෑම්බින් නැවැත්තු. හරි මම කෑවොත් ඕක වෙන්නේ. කෑම්බින් නැවැත්තුවා. දැන් දවසක් ගියා දෙකක් ගියා තුනක් ගියා හතරක් ගියා පහක් ගියා හයක් ගියා හත ප්‍රනීත භෝජන හදාගෙන මිනිස්සු ආවා. ඇවිල්ලා කිව්වා අද නම් තමුන්නාන්සේ බින්දුවක් හරි වළඳන්න ඕනේ කිව්වා පිම්පිනිස අපට. එහෙනම් බින්දුවක් විතර බින්දුවක් තොල ගෑවා. රහයි. තව පොඩ්ඩක් වළඳන්න ඕනේ කිව්වා අපට පිම්පිනිස. කෝරක් අත්තිට සිහිය නැතුව ගියා. කල්පනා කළා නිකන් අකාල මරිනවට වඩා හොඳයි කාලක්‍රියා කරන එක. කන්න ගත්තා. කාල කාල කාල එහෙමම සීනතුව මලා. හරි පුදුමයි මේවා. දැන් මිනිස්සුන්ට මේ මිනිහ වෙන කොහෙටවත් අදින්න බෑ. අර බුදුරජාණන් වහන්සේ නමක් බීරණත්ම්බක කියලා සොහන අන්න එතනට විතර යදින්න පුළුවන්. ඇදගෙන ගිහින් දැම්මා. සුනක් අතට ආරංචි වුණා. හිමීට හිමීට හැන්දකොරේ පිටත් වුණා. සෝහනට. මිනිහේ ඉන්න තියෙන උඩු බැල්ලේ ගියා. තට්ටු කළා. එයි. කෝරක් කතිය කොහේද උපන්නේ? මිනිහේ හිටගත්තා. මං අසවල් නිරේ උපන්නා කියලා කඩාගෙන වැටුණා. බුදුරජාණන් වහන්සේ මේ ඥානේ චිත්තූපපාත ඥානේ. දැන් එක විද්‍යාඥයෙකුට පුළුවන් ද මිනිස්සු චුත වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා කියන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට එයා උපදින්න කියන්න පුළුවන්ද? බෑනේ. අන්න පහදින්න විද්‍යාව චුතූපපාත ඥානේ. හරිම පුදුමයි උන්වහන්සේගේ අවබෝධය. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා ස්වාමීනි සිඛී බුදුරජාණන් වහන්සේගේ නෑ කකුසන්ද බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍ය නෑ සිඛී බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍ය අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් සහසී ලෝක ධාතුවට ලෝක ධාතු 1000කට කතා කළා කියලා බුදුරජාන් වහන්සේ අපිට වදාලා. ඔව් ඒක එහෙම තමයි කියන්නේ. ස්වාමීනි බුදු කෙනෙකුට ලෝක ධාතු කීයකට කතා කරන්න පුළුවන්ද? ආනන්දය ප්‍රමාණ කරන්න බෑ ඕක කිව්වා. දැන් ආනන්ද හඳුරු ආයමත් ආයමත් පෙරෙත් කර කර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා පෙරත්ත කර කර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අනේ ස්වාමිනී මට කියන්න. කී ලෝක ධාතු කීයකට කතා කරන්න බුදු කෙනෙකුට පුළුවන්ද? ඔන්න විස්තරයක් කරනවා විද්‍යාව. ආනන්දය මේ පෘථුවිය මේ ලෝකයේ එළිය කරන හිරු සඳු දෙක තියෙනවනේ මේක එක සක්වලක් මේ වගේ සක්වලවල් 1000ක් තියෙනවා. ඒකට කියනවා සහස්සී ලෝක ධාතු. එවන් ලෝක ධාතු 1000ක් තියෙනවා. ඒකට කියනවා දිසහස්සී ලෝක ධාතු. එවන් ලෝක ධාතු 1000ක් තියෙනවා. ඒකට කියනවා තිසහස්සී මහා සහස්සී ලෝක ධාතු. තථාගතයන් වහන්සේට ඔය ඔක්කොටම කතා කරන්න පුළුවන් කියලා. ඕනනම් ඊටත් එහා පුළුවන් කිව්වා. ආනන්ද හඳුරු විස්මයටපත් වුණා. ඇස් ලොකු වුණා. අනේ ස්වාමීනි කොහොමද දුක කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය තථාගතයන් වහන්සේ ආලෝකේ යවනවා. ආලෝකේ යවනවා. එතකොට ඒ සත්‍යයන් ආලෝකයේ පැමිණි දිශාවට හිත යොමු කරනවා. එතකොට කතා කරනවා. එතකොට ඇහෙනවා ඒගොල්ලන්ට. ආනන්ද හාමුදුරු සන්තෝෂින් උද්දාමයටපත් වෙලා කියනවා අනේ ස්වාමීනි මට හරි සතුටුයි. මට ප්‍රීතියි. මම සරණ ගියේ බුදුරජාණන් වහන්සේ මේසා මහානුභාව සම්පන්නයිද එතන තිටිය ළඟ ඊර්ෂ්‍යා කරන කෙනෙක් උදායි කියලා හාඳුරගෙන උදායිහාද ආනන්දහාඳුර මෙහෙම සතුටින් උද්දාමයටපත් වෙලා කියද්දී උදායිහාඳුරනවා ආ ඔහෙට මොකද? ඔහෙගේ කියාවද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ කි උදායට කියනවා හා හා උදායි ඔහොම කියන්න එපා. මේ ආනන්දගේ හිතේ ඇතිවෙච්ච මේ පැහැදීම සත්‍යතාවක් සක්විති රජ කෙනෙක් කරන්න පුළුවන්. ආනන්ද ගීතයේ තිබෙන මේ පැහැදීම සත්වතාවක් දිව්‍ය ලෝකයේ සක්‍ර දිව්‍ය බවට පත් කරන්න පුළුවන්. නමුත් ආනන්ද මේ ජීවිතේ පිරුණම් පාන කෙනෙක්. බලන මේ හිතක ඇති වෙච්ච දේ මෙච්චර විපාක තියනවා කියලා වෙන විද්‍යාවක් තියනද ලෝකේ හොයන්නේ? අන්න විද්‍යාව. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි විද්‍යාව තමයි ආසවක්ඛේ ඥානය. මොකද තුන්වෙනි විද්‍යාව ඒ අවබෝධ කරපු ධර්මය මේ කියන්නේ මේ. ආසවක්ඛේ ඥානය ඇති වෙන්නේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන්. මොකෙන්ද ආශ්‍රවන් ශේකරණ ඥානය ඇති වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් ඔබේ කකුලේ කටු ඇනිලා නැද්ද? කටු ඇනිලා ඇතුළට ගියාම ඇදුම්කන් නැද්ද? ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඉබේ ගැලවෙන්නේ නැහැ මොකද අපි කරන්න ඕනේ ඒකට? පාදන්න ඕනේ. මට මතකයි ඉස්සර අපේ කටු ඇවුනහම අපේ අම්මා සීනි පොළුවේ තියලා බඳිනවා කකුල. කටු ඇදිලා එන්න කියලා. එහෙම නැත්නම් එතකොට අපිට තේරෙනවා අපි මේ කටුව ඇදලා ගන්න ඕනේ. කටුව ඇනිලා තියෙනකන් ඇදුම් කකා විඳෝ විඳෝ ඉන්නවා. කටුව ඇදලා ගන්න ඕනේ. කටු අයින් කරාට පස්සේ වේදනාව නැති වෙලා යනවා. අපේ හිතේ තියෙන කෙලෙස් හිතට ඇනිච්ච කටු වගේ. බොරුද? රාගය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, වෛරය, එකට එක කිරීම, බද්ධ වෛරය, භය මේ ආදී කෙලෙස් හිතේ ඇති වුනහම අපි විඳවන්නේ දේ හේතු කරගෙන. සහනයටදපත් වෙන්නේ අසහනයටදපත් වෙන්නේ. ආං කටු බින්දුනෝ ඒව ගලවල දාන්න පුළුවන් ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ක්‍රමේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන හිත පහදවා ගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීමෙන් තමයි මේ කෙලෙස් කටු ඔක්කොම හිතෙන් ගැලවිලා යන්නේ. වෙන ගැලවෙන්න ක්‍රමයක් කවුරුවත් දන්නේ නැහැ. ඔන්න විද්‍යාව. එතකොට පින්වත්නි අපි පහදින්න ඕනි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයට පහදින්න ඕනේ. හැබැයි මේ චිත්තප්‍රසාදයේ තියෙන්න ඕනේ කොහොමද? කාටවත්ම සලවන්න බැරි විදියට සලවන්න බැරි විදියට කාටවත්ම වෙනස් කරන්න බැරි ආකාරයට ඇති වෙන්න ඕනේ හිතේ පැහැදීම. අන්න ඒක සෝතාපට්ටි අංගයක්. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ පහදින්න ඕනේ කාටවත් වෙනස් කරන්න බැරි විදියට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ කාටවත් වෙනස් කරන්න බැරි විදියට. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ රහතන් වහන්සේලා. දැන් පින්වත්නි දැන් අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනේ උන්වහන්සේ ඇස් දෙකෙන් දැකලද? නෑ. ඇස් දෙකෙන් දැක්කේ නැත කියලා අපිට පහදවා ගන්න බාධාමක් වුණාද හිත? හිත පහදවා ගන්න එක බාධාවක් උනේ නෑ නේද? ඒ බාධාක් උනේ නැත්තේ. අපි හිත පහදවා ගන්න පහදවා ගන්නේ ධර්මයේ තුලින් නිසා. තේරුණාද කියපු එක? රහතන් වහන්සේලා අපිට දකින්න නෑ කියලා අපිට රහතුන් වහන්සේලා කෙරෙහි හිත පහදවා ගන්න බැරිද? පුළුවන් නේ. මොකෙන්ද? ධර්මයේ තුලින්. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන් කෙලෙස් සහිත පුද්ගලයන්ව නිකලෙස් කරන්න. දුස්සීල පුද්ගලයන්ව සිල්වත් කරන්න. සිත විසිරෙන පුද්ගලයන්ට චිත්ත සමාධිය ලබා දෙන්න. නුවණින් විමසන පුද්ගලයන්ට ප්‍රඥාව උපදවලා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවනි. ඒ නිසා මේ ධර්මයේ තුලින් රහතන් වහන්සේලා බිහි වුණේ අවබෝධ කරගත්තා. ඒ ශ්‍රාවකයන් වහන්සේලා ඒ චතුරාරි සත්‍ය ධර්මය සිල්වත් වුණා. ඒ සීලේ රහතුන්ගේ සීලේ බලන කොයිතරම් අසිරිමත්ද කියලා. රහතුන්ගේ සීලේ සුභා කියලා රහත් භික්ෂුණියක් හිටියා. ඒ හරීම ලස්සනයි. ඇයට තිබුණ ලස්සන ඇස් දෙකක් ලෝකෙ දිහා ඇය ඇස්සරල බලද්දී ඇය බලන්නේ විරාගී සිතින් සරාගිලුව කැළඹුණා ඇය දවසක් වඩිනවා සතර සතිපට්ඨානෙ මෙනෙහි කර කර කායානුපස්සනාවෙන් ඉරියව් භාවනාවෙන් වඩිනවා වනාන්තරයේ මැද්දින් වඩිනවා අන්දවණයට දවල් කාලේ ගස් සිවණක භාවනා කරන්න හිතාගෙන පත්කඩියත් අතින් එන්න වඩිනවා එකපාරට මේ පටු මාවත පාර හරහට මහ නැඩ පුද්ගලයෙක් හිටගත්තා අද්දික දෙපැත්තට පළල් කොලා යන්න දෙන්න බෑ කිව්වා හිතේ බයක් චකිතයක් මොකවත් නැහැ. මේ රහත් භික්ෂුණිය තුල. ඇයි පින්වත්ත මට යන්න දෙන්නේ නැත්තේ? ඔබ ලස්සනයි. ඔබ ගොඩාක් ලස්සනයි කිව්වා. මට තේරෙන්නේ ඔබේ කතාව. මේ නවද්වාරේ වැగిරෙන්නේ අසුචිනී. ඔබ මොකද්ද මේක දැකපු ලස්සන? නෑ එහෙම කියන්න එපා. මම බලාන හිටිය කාලයක් මුළුල්ලේ අද තමයි මට මේ අවස්ථාව ලැබුණේ. වීසි කරන්න ඔය කසාවත. ඕක පොරවාගෙන ඉන්න අතුරු රාක්ෂි අරගත්තු විලක් වගේ වගේ ජීවිතේ. දැන් මේ සල්ලාලයා කියනවා සල්ලාලය වර්ණනා කරන්නකට සල්ලාලය හිතුවා වර්ණනා කරනකට ඕනම ස්ත්‍රියක් අවු වෙනවා. එහෙනම් ඒ දැලේ මේ ස්ත්‍රියවත් පටලව ගන්න පුළුවන්. කිව්වා. ඔයා හරි ලස්සනයි. ඔයාගේ ඇහි බැම දේ දුන්න පෑව වගේ. ඔය මදලස් බැල්ම දිය කිඳුරියකගේ වගේ. පියකරු මුව දෙන්නකගේ රවුම් ඇස් වගේ ඔබ බලද්දී ඔබේ සිරුර රන්වන් පාටයි මම මගේ මුළු ශේෂතම වේදම් කරනවා ඔබට සුදු හඳුන් වලින් ගියක් හදන්න මම ඔබට සුදු හඳුන් වලින් කැටයන් කරපු යහනක් පනවනවා මම කසී රටෙන් කසී සලු ගෙනල්ලා ඔබේ ওই සුන්දර ශරීරයේ දවටනවා මගේ සියලු දේපල වස්තුවෙන් ආභරණ තරල ඔබට පලන් දෙනවා. ඒත් ඒවයින් ඔබේ ලස්සනට පරදවන්න බෑ කිව්වා. වෙන කෙනෙක් නම් කියයි ඔච්චර කියන්න එපා යන් දැම්මම කියයි. ඔය කිව වැඩි ඔයා කියයි. අන්න බලන නිකලස් හිතේ ස්වභාවය සුභා කියනවා මට තේරෙන්නේ මට තේරෙන්නේ ඔයා කියන දේ. මොකක්ද ඔච්චර දැක්කේ මේකේ? නෑ. මම බලාගෙන හිටියා. ඔයා පැත්ත හැරිලා බලද්දී දිය කිඳුරියක් වගේ. ඔයා කෙලින් බලද්දී මුවාංගනාවක් වගේ. ඔය ඇස් දෙක ඇස් පිය හෙලන හෙලන පාසා මගේ හිත ගැස්සෙනවා. එයා කියනවා පින්වත මේ ඔක්කොම කියන්නේ මං වමනි දාපු දේවල් නේ. මගේ හිතේ කිසිම දෙයක් නෑ කිව්වා. මම බුදුරජාණන් වහන්සේගේ ලාය මඩලේ උපන් දුවක්. මගේ ලෝකෙට ඔය කියන දේ අයිති නෑ. මෙයා කියනවා බෑ. ඔබට යන්න දෙන්න බෑ. ඔබ ඔය ඇස්පිය හෙල හෙලා මා දිහා බලද්දී ඔය නිල් පාට දිගු පුළුල් දෙනුවන් යුග ඔය නුවන් වලින් ගලන කාන්තිය මගේ හදවත බැහැ පැහැර ගන්නවා මට මේකෙන් වෙන් වෙන්න බෑ කිව්වා බලන්න මේ සිල්වත්කමේ අපූර්ව සිල්වත්කමේ ආනුභාවය නිස්සබ්දව මොහොතක් හිටපු සුභා අර මොළ කැටි ඇඟිලි ටික ශක්තිමත් කරගත්ත උල් වගේ ඇඟිලි පහම උඩට හරවලා හිමීට දැම්ම ඇහැ ඇතුළට. දාලා ඇහැ එක ගුලියට අල්ලගෙන උතුරලා ගත්තා. ආ ඔබ ආස කරන ඇහැ අරගෙන යන්න කිව්වා. අතේ ලී පිරෙන ඇහැ පොරවාගෙන සිටින සිවුරු තෙමී යනවා ගලන ලේ සල්ලාලයා සිහිනෙතු වැටුණා. වැඳ වැටුණා නේ බ්‍රහ්මචාරී පින්වතී. මම සිහිනින්වත් මිම්මතු හිතන්නේ මේ ගැන. අනේ වඩින්න කිව්වා. වඩින්න විදියක් නැහැ දැන්. ඒ ඇහැ අතට අරගෙන ආපහු හැරුණා. හිමින් හිමින් හිමින් යනවා දැන්. බුදුරජාණන් වහන්සේ හොයාගෙන බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා සවැත් නුවර ජේතවනාරාමෙට. අතේ ඇහැක්. ගැලවිච්ච ඇහැ වැහිලා, ලේ වැක්කිරෙනවා, සිවුරු තෙමාගෙන ලේන් තිත් වෙලා. හිමින් හිමින් යනවා. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ වැඩ හිටියා. උන්වහන්සේ දිනිත්‍යුග ඔසවා බැලුවා. ඒ බලන සැනින් සුභාචරණියගේ ඇස ප්‍රකෘති තත්ත්වයටපත් වුණා. මෙන්න සීලය. මෙවැනි සිල්ලුතුන් ගැන අහලා තියෙනවද ලෝකෙ වෙන වෙන කොයි ශාසනයද තියෙන්නේ? රහතුන්ගේ සීලය. කොයිතරම් ආනුභාවද? ඒ රහතන් වහන්සේලා ගැන හිත පහදවා ගන්නව නම් ඕනතරම් දේවල් ඒ රාතන් වහන්සේලා ජීවත් වෙද්දී හුදකලා බවට හරි සතුටු වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පතුරවනවා ගමින් ගම වැඩම කරලා. නමුත් හැමතිස්සෙම හදවත හුදකලාවේ රැඳී තිබුණා. ගිරිගුහාවක, රුක්සෙවණක, පිදුරු කුටියක හුදකලා තැනක නිසල්මනේ භාවනා කළා. සමාධිගත සිතින් කල් ගෙව්වා. මුළු ජීවිතේ දිහාම දි รา පු ගස්කොළන් දිහා බලනවා වගේ විදර්ශනා කළා. කිසිවකට නොඇලී වාසය කළා. ඒ රහතන් වහන්සේලා උන්වහන්සේලාගේ ජීවිත අවබෝධය ආශ්චර්යයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දුට්ටු ඒ රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගන්න ඕනේ කාටවත් කිසි දෙවියෙකුට කිසි මාරයෙකුට කිසි බ්‍රහ්මයෙකුට කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට ලෝකේ කිසිවෙකුට කිසි ලෙසකුණු වෙනස් කළ නොහැකි පරිදි සිතේ පැහැදීම ඇති කරගන්න ඕනේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා ගැන සෝතාපට්ටියංගයක් මේව තුල රැඳිලා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයට මෙච්චර ආස කළේ ඒ සුන්දර බව ලෝකේ වෙන කිසි තැනක නැහැ වෙන කිසි දිහාවක නැහැ අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන යත්ත අරහන්තු විහරති තම් භූමින් රාමණීයකං රහතුන් වහන්සේලා වැඩ සිටින්නේ යම් තැනකද ඒ භූමිය පව ලස්සනයි රහතන් වහන්සේලා යම් තැනක දෙතන තමයි සිල්ලතුන් ඉන්න තැන රහතන් වහන්සේලා යම් තැනකද එතන තමයි සමාධිය තියෙන උතුමන් ඉන්න තැන රහතන් වහන්සේලා යම් තැනකදී එතන තමයි ප්‍රඥාවන්තයෙන් ඉන්න තැන. රහතන් වහන්සේලා යම් තැනකදී එතන තමයි විමුක්තිය තියෙන තැන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ රහතන් වහන්සේලා විදර්ශනා භාවනාව දියුණු කරලා අරහත් ඵල සමාපත්තියට සමවැදී භාවනා කරද්දී ලෝකේ කාටවත් හොයන්න බෑ කියලා මෙයා හිතන්නේ මොකක් ගැනද කියලා සිතෙන් සිත දකින්න කෙනෙකුටත් හොයන්න බෑ කියනවා. ඒ අරමුණ මොකක්ද කියලා. ඊතරම්ම නියුණු හිතක් ඒ රහතන් වහන්සේලාට තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පහදිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම. උන්වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන පැහැදීම. උන්වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කරපු සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන මාර්ගඵලලාභී උත්තමයන් ගැන ඇති පැහැදීම මේව තමයි සෝතාපට්ටි අංග. මෙව ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ Taman ජීවිතයේ සීලවන්තව පුරුදු කරන්න ඕනේ. සිල්පද පහ රකින්න කාටවත් ඕනාවට නෙවෙයි. එහෙනම් Tamanට ඕනවට එක එක්කිනාට ඕනවට නෙමෙයි. සිල් රැකීමෙන් සතුටක් ලබන්න. සිල් රැකීමෙන් සතුටක් ලබන්න බැරිද? මහා සතුටක් ලබන්න පුළුවන්. චිත්ත ප්‍රීතියක් ලබන්න පුළුවන්. හිත හිතා සතුටු වෙන්න පුළුවන්. බුදුරජාන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දුන්නා සිල්වත් ජීවිතයක් ගත කරන කෙනෙකුගේ අතින් පුංචි දෙයක් සිදු වුණා. එයාට ඒ වැරද්ද පේන්නේ වලාකුලක් වගේ විශාලෙට. එතකොට අපි සතුන් මැරීමෙන් වළකින්න ඕනේ. පුළුවන් නේද? පුළුවන්. සොරකමෙන් වැළකීම අමාරුයි නේ? හොරකම් කරන්න අවස්ථාවක් ලැබුණා. දැන් බලාගෙන හිටිය වටේ ඔක්කොම හොරකම් කරනවා. දැන් කවුරුත් පේන්නත් නැහැ. අනිත් අය හොරකම් කරන ගමන් තමන්ගේ යාළුවෝ ටික එයාට කියනවා "උඹත් ගනි." අපි මේ ගන්නේ තියෙන මිනිස්සුන්ගෙන් නෙව. අපි මේ ගන්නේ පොඩ්ඩක් නෙව. අපි මේ ගන්නේ නැති බැරි කැමටනේ. මොකද්ද මේකේ වැරද්ද? එතකොට සීලේට පිළිපිටලා සීලෙන් සතුටු වෙන්නේ නැති කෙනා හිතනවා එහෙනම් ওই ටිකක් ගත්තට මොකෝ අන්න හොරකමට පෙළඹෙනවා තමන් දන්නේම නැහැ සීලය කියන්නේ ඒක නෙමෙයි සිහිය උපදිනවා බෑ බෑ බෑ මට මේ මොකවත් නැතුවට කමක් නැහැ මං පාඩුව විඳගෙන ඉන්නම් මට ඕනේ නැහැ මේ ළඟදි මට මහත්යෙක් ලස්සන කතාවක් කිව්වා. සිල්ලොතෙක් කියපු කතාව හරිලා හිතට වැදුනා මට ඒක. එයා කිව්වා එයා මේ ව්‍යාපාර කරන කෙනෙක්. එයා කිව්වා ස්වාමීනි මට මේ වැඩේකට වේදම යනවා රුපියල් 300ක්. මට කෙලීම හැබැයි පුළුවන් 350ක බිලක් දාන්න. එතකොට මට අමතරව ලැබෙන රුපියල් 50ක්. නමුත් මම දන්නවා මේ රුපියල් 50 මට අයිති නෑ. මට නියම අයිති ගාන 300යි. මම මේ 350ට බිල දාලා සල්ලි ගත්තොත් මම හොරකමක් කරන රුපියල් 50 ගන්නෙ. හැබැයි මම මගේ අතට රුපියල් 50ක ලාභයක් එනවා. රුපියල් 50ක ලාභي මගේ අතට එනකොට මං හොරකමක් කරපු පාඩුවක් පිළිගන්න ඕනේ. බලන්න මෙයා හිතපු විදිය. රුපියල් 50 හොරකම් කරපු පාඩුව පිළිගන්න ඕනේ. රුපියල් 50 වේදන් මේ සිටුස් ගාලා. හැබැයි අර කර්ම විපාකෙ මට ඉතුරු වෙනවා. දැන් මෙයා තනියම හිතපු පිළිවෙල මේ. ඊරෝසි මෙයා කල්පනා කළා නමුත් මම මේ රුපියල් 50 ගන්නෙ නැතුව අර රුපියල් 300 විතරක් ගත්තා නම් මට රුපියල් 300ක් තියෙනවා. සීලෙත් තියෙනවා. එතකොට මට සීලෙන් සතුටු වෙන්න පුළුවන් අර රුපියල් 50ට වඩා. වැඩිපුර ගන්න රුපියල් 50ට වඩා මට සීලෙන් සතුටු වෙන්න පුළුවන්. ඒ සතුට මට කුසලයක්. ඒක මට වටිනවා කිව්වා. අන්න සිල්පදේ රකින්න කෙනෙක්. අපි හිතන තරම් ලේසි නෑ මේ සීල් රැකීම. හොඳට බලන්න කල්පනා කළා මම මේ කියන්නේ ඇත්ත නෙවෙයිද කියලා. දැන් ටික ටික ඔබ කියයි ඒක නම් ඉතින් ඇත්ත තමයි කියන්නේ. සීලේ පෙන්නා දෙනකොට මේ සීලේ අමාරුව තේරෙන්නේ. නැත්තම් හිතන්නේ සමාදන් වෙච්ච එකම පුළුවන් වගේ. ඒකයි. හිත කියන්නේ හරි නොමග ගියපු එකක්. සීල් බිඳින්න විශ්සලා ඉස්සලාම නොමග යන්නේ මොකද්ද? සිත. හිත නොමග ගිහින් සීල් බිඳින්නේ. ඊළඟට කාමයේ වර්ධව හැසිරීමෙන් වළකින්න ඕනේ. අනිත්‍යය කියයි. අනේ මොනවටද ඌව කල්පනා කරන්නේ? ඉන්නකම් විනෝදෙන් හිටපන්. කාලා බීලා හිටපන්. විනෝදෙන් හිටපන්. ආ අරයට තින දෙන්නේ. අහවල් අහවලට තුන් දිනක් ඉතින් උඹට තියාගන්න දෙන්නේ. කොහොම කතා වෙනවා? එතකොට අර සිල්වත් කෙනාටත් හිතෙනවා කොහොමකද හිතෙන්නේ? අසවලාත් අරමනම් අසවලාත් අර විදිය නම් අසවලාත් අර විදිය නම් මමත් එහෙම වුණාම මොකෝ? එතකොට බලන්න හොඳට බලන්න හිතලා මම මේ කියන කාරණේ ඇත්තද බොරුද කියලා. දුස්සීල වීමේදී දුස්සීල අයගේ ජීවිතවලට ආයක ගලපනවා. හොඳට බලන්න හිතලා. අසවලත් කරනවා නෙවෙයි. අසවලත් කරනවානේ. මම වගේ අර හොඳට සල්ලි තියෙන අර උගත් අය නේ අර කරන්නේ නරක දේවල්. මං කළාම ඕකෝ. එතකොට එයා ගලපනවා මොකද්ද ඒක? ඒක මට විතරක් අදාළ එකක් නෙවෙයි ඒක අසවල් අසවල් ඇහෙත් කරන දේවල් නේ ඉතින් ඕවා. ඉතින් මං කළාම ඕකෝ. අන්න ගලප ගලප යායේ පව් සමාදන් වෙනවා. ඒක කරන්න එපා. ඒක කරන්නේ. මොකද ඒකෙන් තමයි ආ ඒකට වමනා කරන විදිහට හිත හදාගන්නේ. අකුසල් වලට. ඊරෝසියා හිතනවා අසවල්ලා සොල්ලාත් කරන්නේ. ඊරෝසියා හිතනවා දැන් කාලේ ඉතින් සීල්වත් ඇයි කොහේ හොයන්නද ඉතින් අපිත් ඉතින් ඔහේ ඉන්නවා. දැන් ඒක ගලප ගන්නවා යා ඉතින්. අන්න ඒක තමයි මාරු වැටෙන තැන. එතනට වැටෙන්න එපා. අසවලත් අරම වුණාට අසවලත් අරමුණට කමක් නැහැ. ඒ අසවල අසවල ඒව අරගෙන යයි. ඒක Tamanට ඕන නෑ. අන්නේ විදිහට සීල් රැකීම Tamanගේ දෙයක් කරගන්න ඕනේ. කාටවත් ඇඟිලි ගහන්න බැරි ජීවිතේ. ඒ වගේම මේ බොරුවෙන් වැළකීම අපිම අපි දන්න අය ගෞරවයෙන් සලකන අය බොරු කියනවා. එතකොට අපිට හිතෙන්න පුළුවන් මොකක්ද දහසවලත් බොරු කියන්නේ? ඉතින් මං කියවමුකෝ. එහෙම ගන්න එපා. අවබෝධයක් ඇති කරගන්න නෑ කවුරු එහෙම කිව්වත් මම සත්‍යවාදීව ජීවත් වෙනවා මගේ මේ ළඟදී එක අම්මා කෙනෙක් ප්‍රශ්නයක් කළා අනේ ස්වාමීනි මේ අල්ලපු ගෙදරේ මසුරු කාන්තාවක් ඉන්නවා මේ කාන්තාව ළඟට බඩු ඉල් බඩු මුට්ටු ඉල්ලගෙන ඉන්නකට නැtei කියලා මටත් උගන්වන බොරු කියන්නේ කමක් නැද්ද කමක් නැද්ද? කමක් නැහැ. කමක් තියෙනවා. ඇයි? එයා කියන දේවල් එයා අරන් යනවා. මෙයා කියන දේවල් මෙයා අරන් යනවා. දැන් අපායට ගියාට පස්සේ යම රජුරු අහනවා ආවනේ මනුස්ස ලෝකේ ඉඳලා. ඔය කරගෙන තියෙන්නේ. කිව්වනේ බොරු අනේ ස්වාමීනි නෑ ඒක මේ අල්ලපු ගෙදරෙක් කෙනා කියපු නිසා කිව්වා බේරිනවද එහෙම නෑ. තමන්ගේ ජීවිතය තමන් දියුණු කරගන්න. මත්පැන් මත්පැන් කිව්වේ අරක්කු කසිප්පු. මෙහි තියෙන කසිප්පු. තියෙනවා වෙන්න බෑ. මේ බෞද්ධ ගමන් නෙමෙයිද? බෞද්ධ සමාජයේ තියෙන්න බෑනේ මෙව්වා. මගුල් ගෙවල් වලට ගේන්න එපා. මලගෙවල් වලට මඟුල් ගෙවල් වලට අරක්කු කසිප්පු ගේන්න එපා. පව්. උත්සව වලට, කොටහළු ගෙවල් වලට, මඟුල් ගෙවල් වලට, උපන් දින වලට අරක්කු කසිප්පු ගේන්න එපා. පව්. එතකොට මොකද වෙන්නේ? අපි කා සිහිනුවණින් යුතු මිනිසෙකුට විනෝද වීම පිණිස සී මුලා වෙන දෙයක් දෙන්න ඕනේ නැහැ. අනිත් එක ඒ වගේ දෙයකට ආස කරන්නත් එපා. මත්පැන් වලට අරක්කු වලට කසිප්පු වලට ආස කරන්න එපා. ප්‍රා වලට. ඒකෙන් මිනිස්සයා විනාශ වෙනවා. එයා විනාශ වෙන්නේ එයාගේ සිහිනුවණ. මරණින් මත්තේ නිරය යනවා උපනුපන් ජීවිතවලදී කරුණ වටහා ගැනීමේ ශක්තිය නැති වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතවලට හරිය වැටෙන දෙයක් තියෙන ඔබ දන්නවද? ඒකට කියන්නේ දරා ගැනීමේ ශක්තිය කියලා. මොකද හේතුව අපේ ජීවිතේ අපි ජීවත් වෙද්දී අපිට එක එක දේවල්ට මුහුණ දෙන්න වෙන්නේ නැද්ද? එක එක කරදර, කම්කටොළු, ප්‍රශ්න, එක එක දේවල්ට අපිට මුහුණ දෙන්න වෙනව නේද? එතකොට අපි සිහි විකල් නොවි දරාගෙන ඉන්නේ සංසාරේ මත්පැන් නොබීපු ආනිසංසයෙන්. මේක නැතුව යනවා. බීපු ගම. අන්න අනතුර. දරා ගැනීමේ ශක්තිය නැතුව යනවා. සිහි විකල් වෙනවා. උපනුපන් ජීවිතවල සීනෝන දිනු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඇස්සරලා බලන්නේ අරකු කසිප්පු දිහා. අන්නේ දැන් බලන්න හරි පුදුමයි මෙච්චර පැහැදිලි ධර්මයක් තියෙද්දි මේ රටේ බෞද්ධ ජනතාව බොනවා කිව්වහම වෙන්න බැරි එකක් නෙමෙයි වෙලා තියෙන්නේ. වෙන්න බැරි එකක් නෙමෙයි. අන්න ඒකයි. කටේ තියන්න එපා. කිසි උත්සවයකට ගන්න එපා. බීලා පුරුදු වෙච්ච අය කියයි මගුල් ගෙවල් වලට ඇවිල්ලා කියයි අනේ අනේ බොන්න ටිකක් නැති මගුල් ගෙවල් මොටද කියයි. ඔව්. එහෙම කියයි. ගණන් ගන්න එපා ඒවා. අසත්පුරුෂයන් දුස්සීල බවනේ යගේ කරන්නේ. ඒක ගණන් ගන්න එපා. දැන් බලන්න හිතලා දැන් පංචශීලී තේරුවාම නේද තේරෙන්නේ. මේක වීරියවන්තයෙක් ආරක්ෂා කරන්නේ. මේක නුවණ තියෙන කෙනෙක් ආරක්ෂා කරන්නේ. ආන්නේම නුවණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට මේ පොයට ආරක්ෂා කරන්න අට්ඨාංග උපෝසිත සීල. අට්ඨාංග උපෝසිත සීල් කියන්නේ දැන් ඔන්න පංච සීල තියෙනවා. දැන් ඔන්න පංච සීල තේරුවානේ. විකාල භෝජනේ වලකින්න පොය දවසට. 12ට ඉස්සෙල්ලා දානමාන අරගෙන දැන් ගෙදරින සම්පූර්ණ උපෝසතය ආරක්ෂා කරන්නේ පාන්දර නැගිටලා වෙලා සීල් රැකගෙන සමාදන් වෙලා නැත්නම් අසපුවකනම් පාන්සලකනම් 12ට ඉස්සෙල්ලා දානය අරගෙන ඉවර කරන්න ඕනේ. දම්පෙන් ඉවර කළා ඊට පස්සේ ඔන්න සතර සතිපට්ඨාන භාවනා කරමින් ධර්මීය පුරුදු කරමින් මේ බණ භාවනා කරමින් ධර්ම සාකච්ඡා කරමින් කල් ගෙවනවා. එතකොට ඔන්න විකාල භෝජනෙන් වැළකුණා. විකාල භෝජනෙන් වළකින්න ඕනේ දැන් 12 ඉඳලා පවවදා උදේ පහමාර වෙනකන්. එතකොටයි සීල්පදේ තියෙන්නේ. ඒ කාලේට යා මොකද කරන්න ඕනේ? ඔය තේ කහට ටිකක් වක් කරගෙන බිව්වට කමක් නැහැ. උණු වතුර ටිකක් නිවාගෙන ඇති. මේ අපි ඉන්නේ හැමදේම පුළුවන් මේක කරන්න. එතකොට ඒක විකාල භෝජනෙන් වැළකීම. නැටුම් ගෙයුම් ගෙයුම් ඉඳන් නටන්න ඕනේ නෑනේ. සුදු ඇඳගෙන ඉන්නේ නැටුම් පන්තියක ඒතර සද්ද නැති විඳින්න තියෙන්නේ. සින්දු කීමක් නෑ එදාට. අනිත් දවස් වලට කමක් නෑ නැටුවට. සින්දු කිව්වට ආභරණ වස්ත්‍රාභරණ සැරසුණාට කමක් නැහැ. ඊදාට වලකින්න ඕනේ මොකද? එදාට අනුගමනය කරන්නේ රහතන් වහන්සේලා. ද ගොඩක් අය දන්නේ සීල්පද ආරක්ෂා කරන්නේ මොකටද කියලා. ඒ අට්ඨාංග උපෝසත සීලය අනුගමනය කරන්නේ කවුරුන් සීකරගෙනද? රහතන් වහන්සේලා සීකරගෙන. ඊළඟට තියෙනෝනි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන මල් ගවසා ගන්නෑ. සන් පවුඩර් දාන්නේ එදාට. සුවඳ විලවුන්නේ ඉන්න බැරිද? මේ අපි ඉන්නේ හැමදාම පුළුවන්. එතකොට ඊළඟට මේ උච්චාසයන මහස වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණයෙන් වැළකී සිටීම. එදාට පැදුරක නිදා ගන්න. බැරිද? පුළුවන් නේ. රහතන් වහන්සේලා සිහි කරගෙන මේ වගේ කරාම අන්න සීලේ මතක හිටිනවා. උදේ පාන්දර පහවදා උදේට රෑ 10ට 11ට ඔන්න නිදා ගන්න පිරිත් කියලා බුදුගුණ කියලා. අද උපෝසත දවස රහතුන් පාරිශුද්ධ උපෝසතය කරන දවසේ පින්වත් ස්වාමින් වහන්සේලා උපෝසත සිල් පිළිටන දවස දෙවියන් බඹුන් පවා ධර්මයේ සීකරන දවස ආද අද මට මහ ලාභයක් මගේ මනුස්ස ජීවිතේ සන්තෝෂෙන් නිදාගන්න පාන්දර නැගිටලා දත් මැදලා මූණකට හොදගෙන තුනුරුවන් වන්දනා කරන්න ටිකක් වෙලා භාවනා කරන්න ඔන්න එළි වෙනවා ඊට පස්සේ ඉතින් සිල් පන්සිල් අදිස්ථාන කරගන්න. ඔන්න දවසක උපෝසතයක්. අන්නිවට තමයි සිල් කියන්නේ. ඒ විදිහට පිළිටන සීලයේ මහත්ඵලයි මහා නිසංසයි. එතකොට ඒක තමන්ගේ ජීවිතයට බද්ධ වෙච්ච එකක්. සෝතාපට්ටි අංග. සෝවාන් වෙච්ච කෙනෙකුට පිළිටන දේවල්. ඕවා තමන් තුළ ඇති කර ගැනීම හොඳ නැද්ද? කොයිතරම් හොඳද? මේ නිසා පින්වත්නි මේ එතකොට සෝතාපට්ටියංග කීයක් තියනවද? හතරයි. කීයක් තියනවද? පළවෙනි එක මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. දෙවෙනි එක මොකද්ද? ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. තුන්වෙනි එක මොකද්ද? ආර්ය ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි නොසෙල්වෙන පෑදීම. සතරවෙනි එක මොකද්ද? ආරිකාන්ත සීලය. ওই කියපු විස්තර කරපු සීලය. මේ විදිහට ওই අංග හතරෙන් යුක්ත නම් තමන් තමන් දිහා බලන්න ඊට පස්සේ තමන්ට තමන් දිහා බලන්න බැරිද? පුළුවන්. ඒ බලන්නේ ධර්මයේ තුලින්. ඒකට කියන්නේ දහම් කැඩපත. දහම් කණ්ණාඩිය. තමන් දිහා බලනකොට තමන්ට තමන්ව පේනවා. කොහොමද පේන්නේ? මගේ හිතේ තියෙනවනේ මහා ශ්‍රද්ධාවක්. බුදුරජාණන් වහන්සේ ගැන. ඔන්න ඊගෙන සතුටු වෙනවා. ආයෙ බලනවා. මගේ හිතේ තියෙනවනේ ධර්මයේ ගැන මහා පැහැදීමක්. ඔන්න ඊගෙන සතුටු වෙනවා. ආයෙත් බලනවා. මගේ හිතේ තියෙනවනේ රහතන් වහන්සේලා ගැන මහා පැහැදීමක්. ඔන්න ඒ ගැන සතුටු වෙනවා. ආයෙ බලනවා මගේ මගේ ජීවිතය තුළ හොඳ සිල්වත් බවක් තියෙනව නෙව. ආන්‍ය සතුට සතුට වෙනවා සාදු සාදු මට මහා ලාභයක්. අන්න එහෙම ජීවිතයේ ධර්මයේ ගන්නෙ. ඒකට තමයි ධර්මයේ ගන්නවා කියන්නේ. ඒ ධර්මයේ ගත්තාම ඒක කාගේ එකක්ද? ඒක තමුන් එකක් නෙමෙයිද? ඒක තමන්ගේ. ඒකට තමයි ධර්මයේ ගන්නවා කියන්නේ. ඒ ධර්මයේ ගත්තට පස්සේ එයා යාගෙන දන්නවා. මොකද්ද දන්නේ? මං සතර පායට යන්නේ නැහැ. මං මරණින් මත්තේ දුගතේ යන්නේ නැහැ. මං එක්ක මනුස්ස ලෝකෙට එවි. එහෙම නැත්නම් මං දෙවියන් අතර උපදීවි. මට මේ ධර්මාර්ගයේ හිදි දියුණු කරගන්න පුළුවනි. අන්න හිත පැහැදීමකින් ඉන්නවා. එතකොට යාට පරලෝ බයක් තියනවාද? පරලෝ බයක් නැහැ. මෙලෝ බයක් තියනවාද? මෙලෝ බයකුත් නැහැ. මෙලෝ පරලෝ බිය රහිතව වාසය කරන ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයට එන්න මේ බුද්ධ ශාසනය ලැබෙන මහාම මහා වාසනාව පින. ඒ උතුම් වාසනාව ලබන්නට මේ පින්වත් සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සාදු සා do